ඉන්පසු නැවත සිත විවිධ සිතිවිලි වලින් මෙලාගනු ලැබේ. ටික වේලාවකින් වාගේ සිත අරමුණෙන් පිට වී ඇති බව මට සිතේ. දැනේ. එවිට නැවත උත්සාහ කළොත් ඒ ආකාරයෙන්ම පවතී. මෙයට ඔබ වහන්සේගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. කොහොමත් ඉතින් ආදුනික යෝගාවචරයින්ට ඔය ප්‍රශ්නේ එනවාමයි. ඉතින් ඔකෙන් අධෛර්යමත් වෙන්න එපා. මේ කියන්නේ අපි දැන් එක පමණ එක පාරට දැන් ඔය මේ වැඩසටහනට සහභාගී වෙච්ච පමණින් අපි සීල් ගත්ත පමණින් ඉතින් අපේ හිත මෙල්ල වෙන්නේ නැහැ. ඉතින් අපේ මොකද මේ හිත කියන්නේ නිරන්තරයෙන්ම අරමුණු ඔස්සේ දුවගෙන ගිය හිතක්. ඒ දුවගෙන ගියෙත් හොඳ අරමුණු නෙමෙයි නිරන්තරයෙන්ම එක්කෝ ගැටෙන අරමුණු නැත්තම් ඇලෙන අරමුණු ඉතින් මේ විදිහට මුලා වෙන අරමුණු මේ විදිහට බොහොම නරක අරමුණු ඔස්සේ දුවගෙන ගියේ හිතක් තමයි දැන් අපි මේ මෙල්ල කරන්න හදන්නේ. ඉතින් ඒ නිසා අපිට මේක ඒ තරම්ම පහසුවෙන් කරන්න බෑ. අපිත් මේකට සෑහෙන්න උත්සාහයක් දරන්න ඕනේ. මුලදී ඉතින් වීරය තමයි පිහිට කරගන්න තියෙන්නේ. ඉතින් සෑහෙන වීරයකින් තමයි අපි මේ හිත මෙල්ල කරන්නේ. නැවත නැවත ඉතින් අපි මේක කරන්න පුළුවන් කියන විශ්වාසය හැබැයි ඇති කරගන්න. මේක කරන්න පුළුවන්. මොකද දැනටමත් මේ පින්වුතුන්ට පැහැදිලි ඒ මෙල්ල කිරීම සෑහෙන දුරට කරපු පින්වුතුන් මෙතනමත් ඉන්නවා. ඒ නිසා Taman තේරුම් ගන්න තියෙන්නේ Tamanට තාම බැරි Taman මේ වැඩේ නිරත නොවෙච්ච නිසා. මොකද Taman වෙන වෙන දේවල් කර කර හිටියා. මේ වැඩේ කරන්න යෙදුනේ නැහැ. නමුත් දැන් ඔන්න Taman උත්සාහයක් දරනවා. ඒ උත්සාහය අවංකව දරන්න ඒ ඒ දරන උත්සාහය අනිවාර්යයෙන්ම ප්‍රතිඵල ගෙන දෙනවා. එකපාරටම අපිට ලොකු මට්ටම් වලට යන්න බැරි වෙන්න පුළුවන්. නමුත් මේ අඩුතරමින් හුස්ම රැලි දැන් මේකේ සඳහන් වෙලා තියෙනවා හුස්ම රැලි කීපයක් එක දිගට පවත්වන්න පුළුවන් ඊළඟට හුස්ම මේ තමයි සිතුවිලි එන්නේ කියලා. Taman නිකන් ඉලක්කයක් තියාගන්න අපි හිතමු දැන්ට හුස්ම රැලි 7ක එක එල්ලේ තියාගෙන ඉන්න පුළුවන් නම් අපි ඊළඟ එකේදී උත්සාහත් වෙන්න ඕනේ මේක අට කරන්නේ කොහොමද? ඔච්චරයි. හරිම පුළුවන් තරම් අර Tamanට කරන්න පුළුවන් ඉලක්කයකට ඉලක්කයක් හිතර දෙන්න. ඕන්ට වඩා ලොකු ඉලක්ක දෙන්න යන්න එපා. ලොකු ඉලක්ක දුන්නොත් ඒකත් අසහනයට හේතු නිකන් මානසිකව වැටෙන්න හේතු අපි ඕන්ට වඩා ලොකු ඉලක්කයක් දුන්නොත්. දැන් අර ටිකක් පුරුදු යෝගීන් එක එක දේවල් කියනකොට ඉතින් Tamanට තේරෙන්න පුළුවන් මේක ඉතින් අනිත් අය නම් ලොකු තැනක ඉන්නවා මම තාම මේ අයන්නේ ඉන්නේ කියලා Tamanට තේරෙන්න පුළුවන්. නමුත් මේ අනිත් යම් පමණක භාවනාවේ දියුණුවක් ලබාගත කෙනෙක් ඉන්නවා නම් ඒ අයත් මේ විදිහට බොහොම මුල් යුගයේදී වැටි වැටි නැගිට නැගිට ගිය ගමනක් තමයි තියෙන්නේ. නිසා අධෛර්යමත් වෙන්න එපා. තමන් බලන්න දැනට පුළුවන් නම් හුස්ම රැලි 7ක සිහිය පිහිටවන්න. ඊළඟ අවස්ථාවේ හුස්ම රැලි 8ක සිහිය පිහිටවන්න උත්සාහවත් වෙන්න. ඊළඟට පාර 9ක සිහිය පිහිටවන්න උත්සාහවත් වෙන්න. මේ විදිහට වීරය මූලික කරගෙන මේ කටයුත්ත කරගෙන යන්න. ඉතින් අපිට මුල් යුගයේදී මුල් අවස්ථාවේදී අපිට තියෙන සරණ තමයි මේ මූල කර්මස්ථානය කියන්නේ. ඒ නිසා වඩා වඩාත් මූල කර්මස්ථානය ඇසුරු කරන්න. හිත පිට ගියාට පස්සේ පිට ගිය බව දැනගත්තා නම් ඒ කියන්නේ සුබ ලකුණක්. ඒ කියන්නේ සතුට වෙන්න. මොකද දැන් දැන් එළඹ සිට සිහිය දැන් පැමිණිලා. නැවත ඔන්න සතිය එළඹ සිටලා. ඒ ගැන සතුට වෙලා වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ. හොඳයි. දෙවැනි ප්‍රශ්නය කරුණු දෙකක් තියෙනවා ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව වම දකුණ පළමුවද උසවම තබමි දෙවනුවද කරමි. එහිදී වැටෙන්න යාම ගල් ඇනින බවද තද ගතියද කලවා තද ගතියද දැනේ. මින් ඉදිරියට කුමක් කළ යුතුද? පර්යංක භාවනාව මම ආනාපානයට සිත යොමු කරමි. එවිට නොඑක් සිතිවිලි ගලායි. මා භාවනාවට වාඩි වී යයි සිතා නැවත සිත දෙස බලා නැවත නිවැරදි කරමි. මා ක්‍රමයෙන් කයට සිත යොමු කරන විට වේදනා මෙනෙහි කරමි. තවද මාගේ පිට ගින්දරෙන් රත්වීමක් දැනේ. විස්තරය මාගේ සිත ඊතා විසිරුණුසේ දැනේ. එහෙත් මා භාවනාව වාඩි වී සිටින බව මතක් වේ. ස්වාමීන් වහන්සේ මම උපදෙස් පතමි. ඔබ වහන්සේ සුවපත් වේවා. හොඳයි සක්මන් භාවනාවේදී බලන්න ඒ කියන්නේ අපිට දැන් ඔය පියවර කීපයක් බලලා ඉතින් මේ වැඩේ කරන්න බෑ. අපි තේරුම් ගන්න ඕනේ මේක අභ්‍යාස කළ යුතු දෙයක්. බුදුරජාණන් වහන්සේ භාවිතා කරන්නේ ආසේවති භාවේති බහුලී කරෝති. කියන්නේ මේ අපි මුල් කරගන්නා, අපි පිහිට කරගන්නා මූල කර්මස්ථානේ අපි සෑහෙන ඇසුරු කරන්න ඕනේ. ඒක භාවිතා කරන්න ඕනේ. ඒක භාවිතා කරමින් හිත දියුණු කරන්න ඕනේ. බහුලී කරෝති කියන්නේ මේක නැවත නැවත යෙදෙන්න ඕනේ. ඉතින් මේ යෙදීම හරහා තමයි මේක අපිට අල්ලා හිටින දෙයක් බවට පත් වෙන්නේ. එහෙම නැතුව මේක පොතින් පතෙන් කියවපු පමණින් මේක සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපි මේ උත්සාහවත් වෙන්නේ පැයක් ඔන්න සක්මන් කරනවා, පැයක් ඉඳගෙන භාවනා කරනවා, ආයෙ නැවතත් පැයක් සක්මන් කරනවා, පැයක් ඉඳගෙන භාවනා කරනවා. මේ විදිහට අපි පුළුවන් තරම් දවසේ වැඩි කාලයක් මේ මුල කර්මස්ථානයක් ඇසුරු කරගෙන හිත හුරු කරන්නයි හදන්නේ. ඉතින් ඒ නිසා දැන් තමන් පොඩ්ඩක් මේක කරා කියලා මේ එතනින් නතර වෙන්නේ බෑ. අපි මේක නැවත නැවත කළ යුතුයි. බහුලී කරෝති කියන්නේ ඒකයි. නැවත නැවත බහුල වශයෙන් මේක කරන්න වෙනවා. සතිය දිනු වෙනකම් මේක කරන්න වෙනවා. දැන් තමන් බලන්න එතකොට වැටෙන්න යනවා කියන්නේ සමහරවිට තමන්ට තාම අවශ්‍ය කරන ඒ කියන්නේ පැවැත්මිය යුතු වේගය සමහරවිට තාම හසු නොවී තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇතැම් වෙලාවට අපි දන්නේ නැහැ අපි මේ කය බොහොම සමබරව ගෙනියන්න උවමනා කරන වේගෙ මොකද්ද කියලා. අපි මේ භාවනා කරනවා කියලා අනවශ්‍ය විදියට මේ ඇවිදින්න පටන් ගන්නවා. ඒ කියන්නේ සාමාන්‍ය විදිහට නෙමෙයි ඇවිදින්නේ අපි භාවනා කරනවා කියලා 아무තු විදිහට ඇවිදින්න ගන්නවා. නමුත් ඒක වැරදි. ඒක නෙමෙයි වෙන්න ඕන. වෙන්න තියෙන්නේ මේ කය සාමාන්‍ය විදිහටමයි ඇවිදින්නේ. දැන් අපි ගමනක් බිමනක් යද්දී gedara dore ඇවිදිමින් කටයුතු කරනකොට අපි වැටෙන්නේ නැහනේ. මොකද මේ කයේ සාමාන්‍ය විදිහට ඒ හැසිරීම සිද්ධ වෙනවා. ඒ දෙයමයි මෙතනක් තියෙන්නේ. මෙතන අපි ආයාස කරලා එහෙම නැත්නම් උත්සාහ කරලා කය ඇවිද්දවනවා නම් ඒ කියන්නේ තාම අර සමබර බව හැදිලා නැහැ. Tamanට තේරුම් ගන්න තියෙන්නේ මේ කය සාමාන්‍යයෙන් බොහොම අනායාසයෙන් ඉබේට වගේ කය මේ ඇවිදිනවා නම් අන්න ඒ කියන්නේ Tamanට ගාන්ට මේකේ පදම හම්බෙලා තියෙන්නේ. අහුවෙලා තියෙන්නේ. ඒ ඒ ඒ දේ එනකම් පොඩ්ඩක් Tamanට ඉතින් එහෙට මෙහෙට පොඩ්ඩක් මේක හසුරව ගන්න සිද්ධ වෙනවා. මොකද Tamanට තාම ඒ සමබර බව ලැබිලා නැති නිසා. හැබැයි යම් අවස්ථාවක මේ සමබර මට්ටම Tamanට තේරුණා නම්, ඊටාම වේගේනුත් නෙමෙයි, ඊටාම සෙමිනුත් නෙමෙයි. Tamanට පැයක් පුරා මේ අධික වෙහෙසකටපත් නොවි මේ කය එහාටයි මෙහාටයි හිමීට මේ ඇවිද්දවන්න පුළුවන් වේගය Tamanට හොඳට හසු නම් අන්න Tamanට තියෙන්නේ ඊළඟට මේ අනුන්ගේ කයක් ඇවිදිනවා වගේ මේ කයේ සිද්ධ වෙන මේ චලනයන් මේ කයට දැනෙන දේවල් පිළිබඳව දැනුවත් වෙන්නයි තියෙන්නේ. ඉතින් දැන් අපිට තියෙන ඇත්තට වශයෙන් බැලුවම ඊටාම සරල දෙයක් කරන්න තියෙන්නේ. නමුත් මේ සරල දේ කරගන්න විදිහක් නැහැ අපිට විවිධාකාර එක්ක සිතුවිලි එනවා විවිධාකාර සද්ද ඇහිලා හිත කැඩෙනවා නැත්තම් වේදනාවන් දැනෙන්න ගන්නවා වැටෙන්න යනවා ඉතින් নানা ප්‍රකාර දේවල් වෙනවා. ඉතින් එකාතකින් අපි අර හරියට නිකන් අර පුංචි දරුවෙක් හරි මේ මුලින්ම අර අම්මගේ තාත්තගේ අත අල්ලගෙන නැගිටලා අඩියක් දෙකක් ඉස්සරහට තියෙනවා වගේ දැන් මේ අපිත් එකාතකින් දැන් මේ සතියෙන් යුක්තව මේ යන ගමන මේ පියවර කීපයක් යන්න පුළුවන්ද? පියවර කීයක් යන්න පුළුවන්ද? ඊළඟට තව ඒක වැඩි කරගන්නේ කොහොමද? ඉතින් මේ විදිහට තමයි ඉතින් මේකට අපි එළඹෙන්නේ. අ පරයන්ක භාවනාව ගැන මොකක්ද ඒකේ විශේෂයෙන්? පරයන්ක භාවනාව මම ආනාපාන සතියට සිත යොමු කරමි විට නොඑක් සිතිවිලි ගලායි. මා භාවනාවට වාඩි වී සිතා නැවත සිත දෙස බලා නිවැරදි කරමි. ක්‍රමයෙන් කායට සිත යොමු කරන විට වේදනා මෙනෙහි කරමි. තවද මාගේ පිට ගින්දරෙන් රත් වීමක් දැනේ. බලන්න මේ කියන්නේ දැන් වේදනා මෙනෙහි කළා වේදනාව පවතින අතරේ බලන්න පුළුවන්ද කියලා තමන් මූල කර්මස්ථානයේ වශයෙන් ආනාපාන සතිය වඩන නිසා බලන්න වේදනාවලට මූලික තැන නොදී ආනාපාන සතියේ ඉන්න උත්සාහත් වෙන්න. බැරි වෙලාවත් මේ කියන්නේ වේදනාව තමන්ගේ හිත ගන්නවා නම් වේදනාව වේදනාව උග්‍ර නම් ඉතින් එක්ක පොඩ්ඩක් මේ ඉරියව්ව මාරු කළා එහෙම මේ තමන්ට පුළුවන් මේ වේදනාව ජය ගන්න. මොකද ඒ කියන්නේ අපිට තාම අර සතියක් උපේක්ෂාවක් හැදිලා නැති නිසා. අ මෙනෙහි කිරීමක් තුලින් ඕකත් මගහැරෙනවා නම් ඒත් වරදක් නෑ. ඒ කියන්නේ දැන් මහාසි ක්‍රමයේ එහෙම කියන්නේද වේදනාවක් ආව නම් ඒක මෙනෙහි කළා මගහැර ගන්න පුළුවන් නම් ඒකේ වරදකුත් නෑ. ඉතින් අපිට විවිධ ක්‍රම භාවිතා කළාට වරදක් නෑ. හැබැයි වැඩියෙන් ඇසුරු කරන්න ඕනේ මූල කර්මස්ථානේ. හොඳයි. තුන්වෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්ස මා වසරක් පමණ භාවනා කරන යෝගිනියක් මි. මාගේ මූල කර්මස්ථානය පිම්බීම හා හැකිලීමයි. මේ මෙනෙහි කිරීමේදී හැකිලීම සංසිඳී ගිය විට මම දැන් මෙතන යයි මෙනෙහි කරමි. පිම්බීම හැකිලීම මෙනෙහි කරන විට හොඳින් සතර මහා ධාතු වැටහි. දැන් අතරින් නිතරම ඒ අතරින් නිතරම කෙලිනීම සිදුවේ. පර්යංකය අවසන් වන තුරුම මෙය සිදුවේ. මම දැන් මෙතන යයි මෙනෙහි කරන විට සුදු පුළුන් කැටමෙන් වලාකුළු පාවෙනු පෙනේ. වරින් වර විදුලි කෙටීම් වැනි ආලෝක ධාරා දිස්වේ. මේ අතර වර්ණවත් කැබලි කැබලි දිස්වේ. එසේද පරයන්කේ සිටිනා විට නිවසේදී පර්යංකයේ සිටින විට සුදු පැහැති ආලෝක ධාරාවක් දිස්වි ඒ ක්‍රමයෙන් ඇඟ වෙලා ගන්නවාක් මෙන් දැනුනි. විනාඩි දෙක තුනකින් මෙයින් මිදුනි. පරංකයේදී පරිසරයේ නැති සුවඳ වර්ග දැනෙන අතර යම් යම් ශබ්ද ඇසේ. සක්මනද සතියෙන් කළ හැක. දන හිසේ සිට පාද දක්වා චලනයන් මෙනෙහි කරමි. ටික වේලාවක් සක්මන් කරන විට නිදිමත ගතියක් ඇති වී ගමන් කරන වාක්සේ දැනේ. ස්වාමින් වහන්ස අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව හා චිරජීවනය ප්‍රාර්ථනා කරමි. හොඳයි, ඒ කියන්නේ තාම වැඩේ කෙරීගෙන යනවා. එකපාරට ඉතින් මුකුත් වෙනසක් කරන්න එපා. මේ යන විදිය හොඳටම හොඳයි. Tamanට යම් යම් ලකුණු පහළ වෙලා තියෙනවා. ඉතින් වෙනසක් කරන්න නැතුව ওই විදිහටම කරගෙන යන්න කියන්නේ ඔය පෙර නිමිති පහලලා තියෙනවා. Tamange හිත එකඟ වෙච්ච බවට පෙර නිමිති තියෙනවා. Tamanට සතිය හසු වුණ බවට පෙර නිමිති තියෙනවා. ඒ නිසා මේ සුබ ලකුණු තියෙනවා කියලා තේරුම් අරගෙන ඉදිරියට යන්නයි තියෙන්නේ. මුකුත් වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. හොඳයි. හතරවෙනි ප්‍රශ්නය ගරුතර ස්වාමීන් වහන්ස මම නවක යෝගිනියක් වන අතර පළමුව නේවාසිකව සිටින අවස්ථාවද මෙය වේ. නිතර ගුවන් විදුලි රූපවාහිනී ධර්මදේශනාවන් හා භාවනා ක්‍රමයන්ට සවන් දී ස්වාමීන් වහන්සේලා දේශනා කරන ක්‍රම අනුගමනය කරමින් එදිනෙදා වැඩ කටයුතු වර්තමානයේම සිත පවත්වා ගනිමින් කරන අතරම භාවනාව වැඩි දියුණු කර ගැනීම සඳහා මෙම භාවනා මධ්‍යස්ථානයට පැමිණීමේ මුලින්ම ආනාපාන සති භාවනාවේදී හුස්ම රැල්ල ගැනීම සහ හෙලීම අපහසු වූ අතර නාසිකාග්‍රයේ සිත පැවැත්වීමද අපහසු විය. ඉන්පසු සක්මන් භාවනාවට යොමු විය. පැය භාගයකට පමණ පසු නැවත පාරයන්ක භාවනාවට යොමු වී දිගටම භාවනාවේ සිටින විට හුස්ම රැල්ල නොදැනෙන ලෙසටපත් වූාට පසු පාට පාට ආලෝක ධාරාවන් සැනින් නැති වී පැවිති නැති වී වලාකුළු මෙන් පාවී යයි. මේ අවස්ථාව දැක ගැනීමට සිත ඊතා ප්‍රිය කරන බව දැනගතිමි. මෙම ආලෝක ධාරාවන් හට ගැනීම මගේ භාවනාවට බාධාවක්ද? සිත සමාධිගත වීමක් දැයි දැන ගැනීමට කැමැත්තෙමි. ගරුතර ස්වාමීන් වහන්සේටත් මා භාවනාවට යොමු කළ සැමටත් මේ ගෞතම සාසනයේදීම මාර්ගඵල අවබෝධ වේවායි පතමි. ත්‍රිවන් සරණයි. අ දැන් මේකෙම සඳහන් වෙලා තියෙනවා අර දකින්න විවිධ ආලෝකය මේ කැමැත්තක් තියෙනවා කියලා. හැබැයි ඒ කැමැත්තම මේකට බාධාවක් වෙනවා. ඒ කියන්නේ මේ අවස්ථාවේදී ඕක බලන්න ගියොත් ඒකට අවධානය යොමු කළොත් තමන් යන්නේ ප්‍රතිඵලයක් ඔස්සේ. ඒ කියන්නේ තමන් තේරුම් ගන්න තියෙන්නේ තමන් හොඳට මුල කර්මස්ථානයේ ඇසුරු කිරීම හරහා සතිය දියුණු වීම හරහා ආපු ප්‍රතිඵලයක් තමයි දැන් මේ ආලෝක සංඥාවන් කියන්නේ. දැන් අපි මේ ඒකට කැමැත්ත ඇති වෙලා ඒක බලන්න ගියොත් අපි අර හේතු සම්පාදනය කිරීම අමතක කළා අපි මේ ලැබිච්ච ප්‍රතිඵලය ඔස්සේ දිවීමක් තියෙන්නේ. ඒ නිසා Taman තේරුම් ගන්න මේවා කොයිතරම් ලස්සන උනත් කමන්නේ කොයිතරම් විචිත්‍ර උනත් කමන්නේ ඒවා බලන්න අවස්ථාව නෙමෙයි මේ. Taman තවදුරටත් ආනාපාන සතියේම හිත පවත්වන්නයි තියෙන්නේ. අන්න එතකොට මේවා තවදුරටත් ඒ සමත පැත්තෙන් නම් හොඳට Taman දියුණු වෙන්නේ. එතකොට ඒ යන්න පුළුවන් ඒ කියන්නේ යන්න පුළුවන් ප්‍රමාණයට හොඳට තහවුරු වෙච්ච මට්ටම් වලට ආනාපාන සතිය හරහා යන්නේ. මේක බැලීම හරහා නෙමෙයි. ඒ නිසා තවදුරටත් හුස්ම මුල් කරගෙන ආස්වාද ප්‍රස්වාසය මුල් කරගෙන සතිය පවත්වන්න. කොයිතරම් ලස්සනට මේවා පැමිණියත්, කොයිතරම් විචිත්‍ර වුණත් ඒවා දැම්ම බලන්න යන්න එපා. යම් අවස්ථාවක තමන්ගේ ආනාපාන සතිය හොඳට තියුණුනහම, දියුණුනහම මේ එනවා යනවා කියන ස්වરૂපේ නැති වෙලා යම් යම් මේ කියන්නේ ස්ථාවර මට්ටමක් බොහොම ස්ථිර විදිහට මේ යම්කිසි ආලෝක ස්වභාවයක් නිකන් ඇවිල්ලා නතර වෙනවා වගේ ස්වභාවයක් සිද්ධ වෙවි. ඉතින් ඒ දේ සිද්ධ වෙන්නේ අපි දැන් මේ ඉස්සල් එකපාරටම මේවා බලන්න ගියොත්. ඒ නිසා තමන් ඒවා ගැන කිසිම අවධානයක් යොමු කරන්නේ නැතුව නාසිකාග්‍රේ ප්‍රදේශයේම හිත පවත්වමින් තමන්ගේ ආනාපාන සතියට මුල් තැන දීලා වැඩේ කරන්න තියෙනවා. හොඳයි. පස්වෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්ස මා මෙහි භාවනා වැඩමුළුවේහි දෙවැනි අවස්ථාවට සහභාගී වූ යෝගී උපාසිකාවකි. මා සක්මන් භාවනාවේදී වම දකුණ වශයෙන් ගමන් කිරීමේදී નિરાයාසයෙන් සිදුවන්නක් ලෙස දැනෙන බැවින් උසවනවා තබනවා වශයෙන් සක්මන් කළෙමි. එවිට දකුණු පාදය එසවීම කරන විට ඇඟිලි තුඩු බිමට තදවීමක් දැනෙන විට වම් එම දන හිස නැමී වම් පාදයට ශරීරයේ මුළු බර දැනේ. එවිටම දකුණු පාදයේ ඉදිරියට යවා බිම තැබේ. මෙසේ සක්මනේහි වම දකුණු පාදයන් යොදවන විට මාගේ සිත විසිර යාමට නොදී ඒකාග්‍රතාවය පවත්වා ගැනීමට හැකි බව දැනේ. පර්යංක භාවනාවේදී ආනාපාන සති භාවනාවෙන් හුස්ම ගැනීම පිටවීම සම්බන්ධයෙන් මෙනෙහි කරමි. එවිට නාසිකාග්‍රයෙන් හුස්ම ඇතුළු වීම පිටවීම දැනේ. ටික වේලාවක් විනාඩි 10ක් 15ක් පමණ එය මෙනෙහි කරමින් සිටින විට මා නොදැනුවත්වම එම මෙනෙහි කිරීම නැවතී කිසිදු වෙනත් අරමුණක්ද සිතේ නොරැඳී නිශ්චල සිතක් බවට පත්වේ. මාහට මේ වැඩි වේලාවක් පවත්වා ගැනීමට හැකි වූවත් ඒ ගැන උත්සාහ නොකර හිත විසිර යාවිදෝ බියෙන් නැවත මෙනෙහි කළ අරමුණෙහිම ආයාසයෙන් යෙදිමි. එවිටද නැවතත් කිසිම අරමුණක් නොමැති නිශ්චල සිතක් පහළ වේ. එහෙත් මාහට බාහිර ශබ්ද ආදී ඇසීම් දැනීම් හිතට දැනුණද මා ඒවා කෙරෙහි විමසීමට ගැටීමට නොයමි. මේ සඳහා ඔබ වහන්සේ අපහට ලබා දෙන උපදෙස් සහ අවවාදයන්ට පුණ්‍යානුමෝදනා කරමින් දීර්ඝායු පතමි. සක්මන් භාවනාව ගැන නම් විශේෂයක් කිව යුතු නැහැ. ඒක හොඳට කෙරෙනවා. අර નિરાයාසයෙන් සක්මන සිද්ධ වෙනකොට අපි ඒක නැවත නැවත ඒ ඒ පිළිබඳව සතිමත් වීමයි තියෙන්නේ. දැන් Tamanට මුල් අවස්ථාවලදී නැත්නම් මුල් යුගවලදී හසු නොවෙච්ච තොරතුරු රාශියක් තව තව සතිය දියුණු වෙනකොට හසු වෙන්න ගන්නවා. උදාහරණයක් විදිහට කියනවා නම් දැන් තමන්ගේ යටිපතුල පොළවේ ස්පර්ශ වෙනකොට මුල් කාලේදී දැනෙන්නේ නිකන් එක්ක තද ගතියක්. ඔය වගේ එහෙම නැත්නම් රළු ගතියක්, වැලිවල යම්සි තියෙන තෙතමනයක්, රස්නේ ගතියක් ඔය ටික බොහොම ටික ටිකයි දැනෙන්නේ. නමුත් සතිය තව තව තීව්‍ර වෙන්න තීව්‍ර වෙන්න, තියුණු වෙන්න තියුණු වෙන්න මේ ලැබෙන තොරතුරු ටික තව තව වැඩි වෙනවා. අපිත් ඉතින් උත්සාහවත් වෙන්න ඕනේ මේ වැඩි වැඩි ප්‍රමණින් තොරතුරු ලබා ගන්න. මුල් අවස්ථාවලදී මේ නිමිති ගැනීම හරහායි මේ භාවනාව සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ පොඩ්ඩක් හැබැයි වෙහෙස කරයි. මෙතන අර නිකන් ඔහේ උඩින් උඩින් පල්ලෙන් යනවා වගේ කරන්න ගියොත් මේ මේක සිද්ධ වෙන්නේ නැහැ. නියමාකාරයෙන් මේ සිද්ධ වෙන්නේ නැහැ. නිසා මුල් අවස්ථාවේදී අපි ටිකක් හිත යොදවන්න ඕනේ. හිත යොමු කරන්න ඕනේ මේ තොරතුරු ලබා ගන්න. ඊළඟට පරයන්ක භාවනාවේදී දැන් මතක් මේ කියලා තේනවා තමන් නිශ්චල ස්වභාවයකට යනවා කියලා. එතෙන්දී එතෙන්දී මොකද ගැටලුව වශයෙන් සඳහන් කරන්නේ මේ පරයන්ක භාවනාවේදී ආනාපාන සති භාවයෙන් යමින් හුස්ම ගැනීම පිටවීම සම්බන්ධයෙන් මෙනෙහි කරමි. එවිට නාසිකාග්‍රයෙන් හුස්ම ඇතුළු වීම පිටවීම දැනේ. එය මෙනෙහි කරමින් සිටින විට මා නොදැනුවත්ම එම මෙනෙහි කිරීම නැවතී කිසිදු වෙනත් අරමුණක්ද සිතේ නොරැඳී නිශ්චල සිතක් බවට පත්වේ. නැවත මෙනෙහි කළ අරමුණෙහිම ආයාසයෙන් යෙදෙමි. විටද නැවතත් කිසිම අරමුණක් නැමැති නිශ්චල සිතක්. දැන් ඇත්තටම මේ උදය පොඩ්ඩක් මේක වැඩි කරනවා. මේ ඇත්තටම දැන් ඔතන අපේ හිත නිශ්චල බවකට එනවා නම් ඒක පවත්වන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් උත්සාහවත් වෙන්න. අපි අනවශ්‍ය විදිහට මෙනෙහි කිරීමක් يعني හිත හොඳට නිශ්චල වුණාට පස්සේ අපි අනවශ්‍ය විදිහට මෙනෙහි කිරීමක් කරොත් අර හිතේ තියෙන ඒ සංසිඳීම සංසිඳියාව ටිකක් බාධා වෙනවා. කාගේද ප්‍රශ්නේ දන්නේ පොඩ්ඩක් කියලා. හොඳයි. මේ උදේම හරි පොඩ්ඩක් මට කියන්න ඒ කියන්නේ මේ தත්ත්වය පවත්වන්න හැකියාවක් නැද්ද? පවත්වන්න හැකියාව තියෙනවා. ඔව්. මම පවත්වාගෙන එතර දුර යන්නේ මොකද බාහිර අරමුණු ඊතට ඇතුල් වෙයි කියලා බයට ආය මූලික කර්මස්ථානයට යොමු වෙනවා. නෑ එහෙම අවශ්‍ය එහෙම බය වෙන්න එපා. <laughs> මේ ඒ කියන්නේ දැන් හිත හිතේ යම් සතියක් දියුණු වෙලා නැතිනේ. ඒ සතිය දියුණු වෙච්ච නිසා තමයි දැන් බාහිර අරමුණු අයින් වෙලා හිත නිෂ්කලංක වුනේ, නිශ්චල වුනේ. දැන් තමන් ගැන විශ්වාසය ඇති කරගන්න. දැන් මේ ඒතරම් මේ ලාභාලවදී නෙමෙයි ඉන්නේ. දැන් කියන්නේ යමක් කමක් කරගන්න හැකියාව තියෙනවා. ඒ නිසා දැන් ආවට ගණන් ගන්න දෙයක් නැහැ. ඒ කියන්නේ තමන් හොඳට මූල කර්මස්ථානයේ තහවුරු වෙලා ඉන්නවනම් මූල කර්මස්ථානයේ හොඳට පවත්වන්න පුළුවන් නම් එක දිගට එතකොට මේ සිතුවිලි ආවත් ඒව නිකන් අර මේ පසුබිමින් ඇවිල්ලා යනවා. දැන් උදාහරණයක් විදිහට කියනවා නම් අපි උපමාවක් වශයෙන් කියනවා නම් දැන් අපි වාහනයක් පදවගෙන යනවා නම් අපි යන්නේ ඉස්සරහා බලාගෙනනේ. අපි ප්‍රධාන වශයෙන් අපි ඉස්සරහා බලාගෙන යනවා. නමුත් අපි කඩසාපු පහු කරනවා, පාරේ යන මිනිසුන්ව පහු කරනවා, වෙන වෙන යාන වාහන පහු කරනවා. ඉතින් මේ එකක්වත් අපිට ගැටලුවක් නැහැ. අපි ඒවා ඒවා මේ පසු කරගෙන ඒවා මගහරවගෙන අපි අපේ ගමනේ ඉස්සරහා බලාගෙන යනවා. ඒ වගේ මෙතනක් තියෙන්නේ Tamange දැන් හිත එකඟ වෙලා තියෙනවනම් නිශ්චල බවක් ලැබිලා තියෙනවනම් ඒක පවත්වන්න. අරව ආවට ගණන් ගන්න යන්න එපා. දැන් මේ දැන් මීට කොච්චර කාලයක් භාවනා කරලා තියෙනවද? අවුරුද්දක් විතර. ගෙදරදීත් භාවනා කරනවද? විටින් විට කරනවා දෙකටම නන්නේ. කළා නෑ. හරි. ඒ කියන්නේ තාම ඒ කියන්නේ මේ දැනට යන්න පුළුවන් උපරිම අවස්ථාව මේක. එහෙම කිව්වොත් හරිද? හොඳයි. එතකොට මේ අවස්ථාවේදී නිශ්චල නිශ්චල අවස්ථාවේදී අවධානය තියෙන්නේ නාසිකාග්‍රේ ප්‍රදේශයේද නැත්නම් වෙන කොහෙවත්ද? නාසිකාග්‍ර ප්‍රදේශය. එතකොට Tamanට ආස්වාස ප්‍රස්වාස දෙක වැටෙනවා තේරෙනවද? ඒ තේරෙනවා. තේරෙනවා. ආ කියන්නේ ආස්වාසය ආස්වාසය වශයෙන් ප්‍රස්වාසය ප්‍රස්වාසය වශයෙන් වෙන් කරගන්න පුළුවන්. පුළුවන්. පුළුවන්. ආ එහෙමනම් තාවදුරටත් ඔහම යන්න. දැන් අපි තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. දැන් මේ සමාධි සමාධියයි වීරයයි කියන එක සමබර වෙන්න ඕනේ. දැන් අපි මුල් අවස්ථාවේදී අපේ වීරය වැඩි මොකද හිතට එන අරමුණු වැඩි. එතකොට අපිට මේ අරමුණුත් එක්ක සටන් කරන්න ලොකු වීරයක් යොදන්න ඕනේ. අපි මෙනෙහි කරනවා එහෙම නැත්නම් ඒවා ඒවත් මෙනෙහි කරලා අයින් කරගන්න ඉතින් අපි සෑහෙන්න මේ වෙහසක් දැරලා තමයි ඒක අයින් කරගන්නේ. මොකද එතකොට වීරය වැඩි. නමුත් හිත මෙල්ල වෙන්න මෙල්ල වෙන්න අපේ ඒ වීරය ඒ පමණට යදුව යදුවොත් ඉන් එහාට යන්නේ ඕක අපි තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ අපේ අපේ වීරය අවශ්‍ය පමණට විතරයි දැන් පවත්වන්න ඕනේ. දැන් දැන් ඔය දැන් වෙලා තියෙන්නේ මේ අනවශ්‍ය බියක් ඇති කරගෙන අනවශ්‍ය විදිහට වීරය යොදලා. එහෙම කරන්න එපා. එහෙම කරන්නේ නැතුව දැන් ටික ටික තමන්ගේ මේ හැදිච්ච එකඟ බවට කියන්නේ එකඟ බව ගැන විශ්වාසය ඇති කරලා එකඟ බවට මුල් තැන දීලා දැන් පොඩ්ඩක් හිත සමබර කරගන්න. හිතේ නිකන් සහැල්ලුවක් වෙන්න ඉඩ අරින්නයි තියෙන්නේ. එතකොට අරව ආවත් කියන්නේ ඒවා ඇවිල්ලා මේකට හානි කරන බවක් තේරුනොත් ඔන්න මෙනෙහි කරාට වරදක් නැහැ. හැබැයි හානි කරන්නේ නැත්තම් මූල කර්ම කියන්නේ හානි කරන්නේ නැත්තම් හිත ආනාපාන සතියේ තියාගෙන සංසිඳීමෙන් යුක්තව ඉන්න. මෙනෙහි කිරීම නතර කරන්න. මෙනෙහි කිරීම නතර කරලා බොහොම සංසිඳීමෙන් යුක්තව ඉන්නවා. බැරි වෙලාවත් අනවශ්‍ය විදිහට තවමත් පිට සිතුවිල්ලට යනවා නම් පොඩ්ඩක් නැවත මෙනෙහි කරාට වරදක් නැහැ. මෙනෙහි කිරීමෙන් තොරව පවත්වන්න පුළුවන් නම් ඒ තාත් පවත්වන්න. හොඳයි. ඔබ වහන්සේට සිද්ධ වේවා. හොඳයි. හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස මම අවුරුදු කීපයක සිට ආනාපාන සති භාවනාව කරන්නියක් වෙමි. අද පාන්දර 4:30ට පරයන්ක භාවනාවට වාඩි වූ විට ආශ්වාස ප්‍රශ්වාස දැනුනේ සියුම් ලෙසය. එය තවදුරටත් සියුම් වී ස්වල්ප වේලාවකින් නොදැනී ගියා. ඊට පසු කය දෙපසට පැද්දීම දැනුනි. නැවත ඊතා සියුම් ලෙස ආශ්වාස ප්‍රශ්වාස දැනුනි. ඒ සමගම කයේ ශීතල බවක් ඇති වී එය සියුම් වී ගොස් නැති වී යාම කයේ පැද්දීම එය කැබලි ලෙස පෙනේ සිදු වී සියුම් වී ගොස් නොදැනී ගියා. කයේ වේදනාද ඇති වී ක්‍රමයෙන් සියුම් වී නොදැනී ගියා. මෙසේ ටික වේලාවක් සිදු වූ අතර ටික වේලාවකින් කය සැහැල්ලු වී සුළඟක් මෙන් පාවෙන්නට විය. එම අවස්ථාවේදී සිත කය දෙසට යොමු කළෙමි. එවිට අත් දෙක එකට ගැටී ඇති බවත් එහි උණුසුමක් දැනුනි. එයද නොදැනී යයි. ඒ සමග ඉහත ලෙස එක් එක් දැනීම් ඇති වී ඒවා සියුම් වී ගොස් නොදැනී ගියේය. ටික වේලාවකින් නිින්ද යාමක් වැනි සුවදායක තත්වයකට පත්විය. හොඳ සතියකින් සිටි නිසා එය නිින්ද යාමක් නොවන බව හඳුනා ගතිමි. ඒ දෙස බලා සිට සිත කය දෙසට යොමු කෙලිමි. එවිට කයේ පැද්දීම, වේදනා, කයේ සීතලේ වීම වැනි දේ වරින් වර දැනි, සියුම් වී නොදැනී ගියේය. නැවතේ සියල්ල සංසිඳී විවේක තත්වයකට පත්විය. ප්‍රශ්නය කය සැහැල්ලු වී සුළඟක් මෙන් පාවීම, නිින්ද යනවාක් මෙන් දැනීම වන විට එයින් සිත මුදවාගෙන කයට සිත යොමු කිරීම නිවැරදිද? උපදෙස් පතමි. සක්මන් භාවනාව. වම දකුණ ලෙස යටිපතුලට දැනෙන ස්පර්ශයට සිත යොමු කරමින් ටික වේලාවක් සක්මන් කරන විට ආයාසයක් නොමැතිවම උසවනවා, ගෙන යනවා, තබනවා ලෙස දැනේ. මෙසේ ටික වේලාවක් සක්මන් කරන විට ඉදිරියේ පෙනීම අඩු බවක් දැනේ. ඉදිරිය පෙනීම අඩු බවක් දැනේ. ඇස් පියවන්නක් මෙන් දැනේ. පාදක වෙනත් කෙනෙකුගේ මෙන් ඉදිරියට තවමින් යන බවද කය රූකඩයක් මෙන් ඉදිරියට යදී යනවා දැනුනි. ප්‍රශ්නය සක්මන් භාවනාව ගැනද තව උපදෙස් පතමි. ඔබ වහන්සේට මෙම භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි පතමි. මට කියන්න පුළුවන්ද කාගේද මේ ප්‍රශ්නේ කියලා? හොඳයි. මෑණියෝ අර පරයන්ක භාවනාවේදී දැන් අත්දැකීමක් විස්තර කරලා තියෙනවා අ කියන්නේ නිශ්චල භාවකට එන ස්වභාවයක් නේද තියෙන්නේ අතරම. ඒකසේ ස්වාමීන් වහන්සේ පාවෙනවා වගේ වුණා නිකන් අර නිකන් මේ වලාකුලක් පාවෙනවා වගේ හුඟක් සැහැල්ලුවට පාවීමක් දැනුණා. හරි. ඊළඟ සැරේ කය නිශ්චල වෙලා ගිහිල්ලා මේ නිින්ද යනවා වගේ එකපාරට නිකන් සුවදායක නිින්දක් වගේ දැනුණා. හොඳයි. දැන් සක්මන් භාවනාවේදී දැන් අර ඇස් දෙක පියෝගෙන පියවිගෙන වගේ එන්නේ. ඒක නිදිමතක් නිසා වෙන දෙයක් නෙමෙයි නේද? නැහැ ස්වාමීන් වහන්සේ. හොඳයි. එතකොට එහෙම පියවිගෙන ආවහම මොකද කරේ? ටිකක් දුර ඒ සක්මන දිගටම කරා. ඔව්. එතකොට තමයි අර දැනෙන්නේ මේ රූකඩයක් වගේ නිකන් යනවා වගේ දැනෙන මොකය. හොඳයි. දැන් තමන් මෙහෙම පොඩ්ඩක් කරලා බලන්න. දැන් නිකන් විවේක ස්වභාවයකට ආවහම ඒ විවේකය නිතර පවත්වන්න බලන්න. දැන් කියන්නේ හිත හිත අපිටම වෙන අරමුණු වලට යන්නෙත් නැහැ. හැබැයි නිකන් gedara ඇවිල්ලා වගේ තියෙනවා. ඒ தත්ත්වය ටිකක් වැඩිපුර පවත්වන්න බලන්න. ඊළඟට සක්මන් භාවනාවෙත් අපි තුමු අර වගේ නිකන් ඇස් දෙක පියවිගෙන වගේ එනවනම් බලන්න නිකන් ආයාසයෙන් S2 අරගෙන මේක කරනවා වෙනුවට ඒ අවස්ථාවේදී නැවත සක්මේ සක්මන හිමීට නතර කළා. ඒ හැදිච්ච එකඟ බව එහෙම්ම පවත්වගෙන පරයන්කට එන්න. එතනම වාඩි වෙලා කරන්න පුළුවන් නම් ඒත් හොඳයි. කොහොම හරි ඒ කියන්නේ අර දැන් ඔය හිතේ එකඟ බවක් හැදීගෙන එන බවට ලකුණක් හදන තියෙන්නේ. ඒ නිසා ඒ අවස්ථාවේදී තවදුරටත් මේ සක්මන් භාවනාව කියන එක ටිකක් ඔතෙන්ට දැන් රළු වැඩි. රළු වැඩි. එතකොට කරන්න තියෙන්නේ අර අර වගේ හොඳට දැනේ ඇස් දෙක පියවිගෙන වගේ එනවනම්. හැබැයි ඒත් මේ නිදිමත නෙමෙන බව නොවන බව හොඳට තේරෙනවනම්. ඒ අවස්ථාවේදී යන්න පරයන්කට යන්නයි තියෙන්නේ. ඉඳගෙන කරන භාවනාවට යොමු වෙන්නයි තියෙන්නේ. යොමු වෙලා අර හදාගත්ත එකඟ බවම නැවතත් Taman පරයන්ක භාවනාව යෙදෙනවනේ. ඒකට යොදා ගන්නයි තියෙන්නේ. එතකොට ඊටත් වඩා ගැඹුරකට යන්න පුළුවන්. මං හරි දැන් මේකන මොකද්ද ගැටලුවක් වශයෙන් දැනට තියෙන්නේ මොකද්ද? නෑ ස්වාමීන් වහන්සේ දිගටම අර මාරුවෙන් මාරුවට සහැල්ලු බව නිදිමත වගේ ගතිය ඇතිවීමයි ඊළඟට අර චංචල ස්වභාවයෙන් ඇතිවීමයි දිගින් දිගටම ඒකේ වරදක් නැහැ. ඒ කියන්නේ අපිට මේක පාලනය කරන්න බෑ. Taman තේරුම් ගන්න තියෙන්නේ මේ සතර මහා ධාතුන්ගේ දැන් මෑනියන්ට ඇත්තම වැටහිලා තියෙන්නේ මේ සතර මහා ධාතුන්ගේ ලක්ෂණයන් වැටහිලා තියෙන්නේ. ඉතින් Tamanම තේරුම් ගන්න ඕනේ මේවා මේ අපිට ඕන ඕන විදිහට නෙමෙයි මේ හටගන්නේ. දැන් මට ඕනුනා ඕනුනාට දැන් මෙතන සිසිල් බවක් හටගන්වන්න. එහෙම බෑ. මෙතන උණුසුමක් නම් තියෙන්නේ ඔන්න විවිධාකාර හේතුන් නිසා හටගත්ත උණුසුමක් කය දැනෙන්න ගන්නවා. ඊළඟට තද ගතියක් දැනෙන වෙලාවට මට බැහැ මුරුදු ගතියක් දනවන්න. ඉතින් ඔය වගේ මේ කයේ තියෙන මේ සතර මහා ධාතුන් විවිධාකාර හේතුන් නිසා තමයි හටගන්නේ. ඉතින් අපිට මේක තමා විශේෂයි පවත්වන්න බෑ. يعني මට ඕන විදිහට මේක හසුරවන්න බෑ. ඇත්ත වශයෙන්ම ඇත්ත වශයෙන්ම මේ කය දන්නේ නැහැ අපි ඒ කය මගේ කරගෙන ඉන්න මිනිසෙක් ඉන්නවා කියලා. ඉතින් අපේ මෝඩකමට තමයි මේක මේ මගේ කරගෙන අපි අයිතිවාසිකම් කියාගෙන ඉන්නේ. ඉතින් දැන් අපිට තේරෙනවා ටික ටික මේක කරන්න කරන්න මේ කය වැඩ කරන්නේ එයාටම ආවේනික යම් නීති පද්ධතියකට. එයාටම ආවේනික යම්කිසි ක්‍රමවේදයකට. යම්කිසි හේතුන් නිසා. අපි මේකට කොයිතරම් දැඟලුවත් වැඩක් නැහැ. මේ කය යන්නේ එයාගේ රටාවකට. ඉතින් අපිට තියෙන්නේ දැන් ඒ ඒ ඒ දේ තේරුම් ගන්න. ඒ දේ තේරුම් අරගෙන ටික ටික අතහරින්නයි තියෙන්නේ. Taman මේ දේ තේරුණා නම් ක්‍රමානුකූලව අතහැරෙනවා. ඒක ආයි බලෙන් අතහරින අතහරින දෙයක්වත් නැහැ. දැන් මේ එකතකින් මේ අනාත්ම ස්වභාවය, Tamanට වශයෙන්හි පවත්වන්න බැරි ස්වභාවය. තේරෙන්න තේරෙන්න මේ කයත් කය කයක් වශයෙන් දකින්න. එහෙම නැත්නම් කය බාහිර වශයෙන් දකින්න. ඔන්න අපි හුරු වෙනවා. ඒ හුරු වීම අපි පුළුවන් තරම් කියන්නේ අනුග්‍රහ කළ යුතුයි. මේ කියන්නේ විපස්සනාවේ ලැබෙන හොඳ පැත්තක් මේක. කියන්නේ දැන් අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම වටහා ගන්නවා කියලා මේක පොතින් පතින් බැලුවට මේක වැටහෙන්නේ නැහැ. ඒක ඇවිල්ලා නිකන් අනුමාන ඥානයක්, සුතමේ ඥානයක් විතරයි. නමුත් අපි භාවනාවේ යෙදෙන්න යෙදෙන්න අපිටම තේරෙනවා මේක මේ කියන ලක්ෂණ. නමුත් අපි අර වචන එමෙතෙන්ට දාගත්තේ නැතුණා නැත් මේ සුතමේ ඥානයක් නැත්තම් අපි අර වචන ගානට එතෙන්ට දාන්නේ නැහැ. නමුත් ඒකේ ලක්ෂණ තමයි Tamanට තේරෙන්නේ. දැන් මුලදී අර චංචලයන්නේ වේදනාවන් එහෙම තදට දැනුණාට පස්සේ ටික ටික ඒක සියුම් වල දැනෙලා නැති වෙලාම යනවා. හොඳයි. ඒකත් හොඳයි. ඒ කියන්නේ දැන් Taman මේ වේදනාවට අවධානය යොමු කරගෙන ඉන්නවා. අරමුණ මාරු කරන්නේ හැබැයි දැන් වේදනාව බොහොම ක්‍රමානුකූලව සියුම් මේකන යනවා. එතකොට අලුත් අරමුණක් නොදී Tamanට පුළුවන් නම් ඒ සියුම් භවේ පවත්වන්න. දැන් ඒතකොට ලොකු අරමුණක් නැහැනේ දැන්. දැන් රූප දකින්නෙත් නැහැ, සද්ද ඇහෙන්නෙත් නැහැ, ගඳක් දැනෙන්නෙත් නැහැ, රසකුත් නැහැ, මොකක්වත් නැහැ. තමන් අවධානය යොමු කරගෙන හිටිය ඒ වේදනාවත් දැන් බොහොම තුනී වේගෙන ගියා. එතකොට බලන්න ඒ මුකුත් නැති ස්වභාවයේ තමන්ගේ සතිය පවත්වන්න උත්සාහත් වෙන්න. අලුත් අරමුණු මේ හඳුන්ලා දෙන්න යන්න එපා. දැන් එතකොට විවේක ස්වභාවයක්නේ හම්බ වෙන්නේ. ඔක්කොම ටික අරමුණු ටික ගියාට පස්සේ යම් විවේක ස්වභාවයක් හම්බ වෙන්නේ. ඒ විවේකයේ ඒ විවේකය තමයි හිතට හුරු කරන්න. එහෙමයි කියපු දේ තේරුණා නේද? හොඳයි. තව يعني මේ දේ කළා ඕන නැවත මේ ඊළඟට නැවත ප්‍රශ්න යොමු කරන්න. එතකොට අපි බලමු මේ يعني මේ తত্ত্বය මේ විවේකයේ හිතට දැන් හඳුන්ලා දෙන්න ඕනේ. හිතට උගන්වන්න ඕනේ. මෙන්න මේක තමයි යාගේ යථා ස්වභාවය. මේක තමයි යාගේ gedara. මේ මේ gedara දැන් තමයි යා නිතර ඉන්න ඕනේ. එහෙම தත්ත්වයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ නිදිමත වගේ ගතියක්. දැන් ඒක ඉතින් يعني නිදිමතක් නෙවෙයි ඒක. සිත නිකන් එකඟ වෙලා වගේ ඉන්න අවස්ථාවක් ඒක. ඒක තමයි. දැන් ඔය ඔය හරියට යනකොට හිත නිකන් නවතුන නැවතුණා වගේ දැනෙන්න පුළුවන්. ඒක කිසි වරදක් නැහැ. ඔව්. ඒ කියන්නේ හිත හිත නැවතුණා කියන්නේ ඒක තමයි බුදුරජාන් වහන්සේ පෙන්වන தත්ත්වය. தත්ත්වය කියන්නේ දැන් ඕක ඉතින් බුද්ධ වචනයම පොඩ්ඩක් මතක් කරනවා නම් ඔය තුවටක සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ මේ සුත්ත නිපාතේ ඒකේ එනවා හරි ලස්සන ගාතාවක් මජ්ජේ යථා සමුද්දස්ස ඌමිනෝ ජායති තිතෝ හෝති. එවං තිතෝ අනේජස්ස උස්සදං උස්සදම් බික්කු න කරෙය්‍ය කොහිංචි කියලා. මම පොඩ්ඩක් ඒක තෝරන්නම් හරි ලස්සන ගාතාවක්. දැන් මජ්ජේ යථා සමුද්දස්ස ඌමිනෝ ජායති තිතෝ හෝති. මේ මහා සමුද්‍රයේ මැද්දේ මහා සමුද්‍රයේ මහා يعني ඈත තියෙන මහා ගැඹුරු සමුද්‍රයේ මේ සාමාන්‍ය රැළ එන්නේ නැහැ. ඌමිනෝ ජායති තිතෝ හෝති. ඒක නතර වෙලා තියෙන්නේ. නැවතිලා තියෙන්නේ. ඒවන් තිතෝ අනේජස්ස. ඊළඟට ඒ වගේ මේ යම්සි කෙනෙක් භාවනාවකින් හොඳට හිත වඩා ගත්තා නම් එයාගේ තියෙන තිත, තිත කියන්නේ මේ සිටිය ස්වභාවයක්. දුවන ස්වභාවයක් නෙමෙයි. එයාගේ තියෙන නිශ්චල වෙච්ච ස්වභාවයක්. අනේජස්ස කියන්නේ ඒක අකම්පිතයි. ඒවන් ටිචෝ අනේජස්ස උස්සදං බික්කුණ කරේ කොහෙන්ජේ. අර එයාට ඒ ඒ සිටිය බව තමයි දැන් එයාගේ ප්‍රകൃතිය වෙන්නේ. ඒ සිටින ස්වභාවය, නැවතිච්ච ස්වභාවය, නිශ්චල ස්වභාවය තමයි එයාගේ ප්‍රകൃති ස්වභාවය, හිතේ ප්‍රകൃති ස්වභාවය. ඉතින් ඒකට එන මේ ආගන්තුක සිතුවිලි ආගන්තුක ක්ලේශ උපක්ලේශ මේවා තමයි අර උස්සද කියන්නේ මේ උස් පහත් වීම. මාන්නකාරකම්, දෘෂ්ටි, අරව මේවා කියන්නේ මේ ඒ අනම්මනම් ඒ කුණු ගොඩවල් ටික. ඒ ටික දැන් ටික ටික අත්හරුනම නැවත නැවත එන්නේ මේ නිශ්චල බවට. දැන් අපි සාමාන්‍යයෙන් අපේ අපි භවනාවකින් දිනු කරන්න කලින් අපේ හිත දිහා බැලුවොත් ඒක හරියට මේ බුදුහාමුදුරුවෝ උපමා කරන්නේ හරියට වෙරළ වගේ. දැන් වෙරළේ ස්වභාවය මොකද්ද? වෙරළේ ස්වභාවය නිතරම මේ රැලි ගහනවා. හරිම ගෝසාව. ඉතින් රැලි එනවා, හැපෙනවා, වදිනවා, දඟලනවා. හරිම චංචලයි. නමුත් මුහුදේ ගැඹුරට යන්න ගැඹුර යන්න තියෙන නිශ්චල බවක්. ඔය නිශ්චල බවට තමයි ඇත්තටම විපස්සනාවකින්, කියන්නේ හොඳ විපස්සනාවකින් ගෙනියන්නේ. ඉතින් අපි ඒක තේරුම් ගන්න ඕනේ මේ අපිට හදලා දෙන්නේ මේ කෙලසුන්ගෙන් දුරු වෙච්ච, කෙලසුන් අඩු වෙච්ච ඒ බොහොම නිශ්චල ස්වභාවයක් තමයි හදලා දෙන්නේ. ඒ නිශ්චල ස්වභාවය අපි අපේ හිතේ gedara බවට, ප්‍රകൃතිය බවට පත් කරගන්න ඕනේ. අපි අපි තේරුම් ගත්තේ නැත්නම් අපේ හිත කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නන ප්‍රතිඵලය වශයෙන් අපි යන්න ඕනේ ඔතෙන්ටයි කියලා අපි තේරෙන්නේ නැත්නම් අපි තව තව දඟලනවා එතෙන්ට ගිහිල්ලා. නමුත් බුදුහාඳුරෝ පෙන්වන්නේ ඕක තමයි මේ දැන් අපේ හිත හිතට මේ කෙලෙස් ආවම තමයි කෙලෙස් මේ හිත දඟලන්නේ. නමුත් කෙලෙස් ටික නැත්තම් හිත බොහොම නිශ්චලව ඉන්නවා. සැනසille ඉන්නවා. නිවිලා තියෙනවා. ඉතින් නිවීම තමයි එතන තියෙන්නේ. Taman ඒ අර විවේක ස්වභාවය, නිවිච්ච ස්වභාවය තවදුරටත් පවත්වන්නයි තියෙන්නේ. හොඳයි. හරි ස්වාමීන් වහන්සේ. හොඳයි. ගරුකටයුතු ස්වාමීන් වහන්ස මම වසර 6ක පමණ සිට පිම්බීම හැකිලිම භාවනාව කරමි. සමහර අවස්ථාවල මෑතක සිට මගේ කන් දෙකෙන් දීරයක් ගලනවා වගේ දැනෙනවා. තද රස්නයක් සේ තදවීමක් දැනෙනවා. ඒත් සමගම සමහර විට තද සිසිලසක් දැනෙනවා. සිරුර හිරිවැටෙන ගතියක් දැනෙනවා. තවද මම දැන් පිම්බීම හැකිලිම මෙනෙහි නොකර හැකිලිම දෙස ඒ පිම්බීම හැකිලිම දෙස බලා සිටින්නට පුරුදු වෙමි. මට දැනෙන මේ සිදුවීම පහදා දෙනමින් ඔබ වහන්සේගේ දෙපා නැමැති ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ ශාසනයේදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා. මේ දැනෙන දේ ප්‍රශ්නයක් වෙලා තියෙනවද බාධාවක් වෙලා තියෙනවද කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්ද? බාධාවක් නැහැ. ඒ කියන්නේ දැන් දැන් වසර 5ක් 6ක් තිස්සේ භාවනාව යෙදෙනවා. දැන් පිම්බීම හැකිලිම භාවනාවමයි කරන්නේ. එතකොට ඒ කියන්නේ දැන් කියන්නේ පිම්බීම හැකිලිම භාවනාවේ යෙදෙද්දී අලුතෙන් අලුතෙන් ආපු තත්ත්වයක්ද දැන් මේ ඇඟ හිරිවැටෙනවා කියන එක? ඔව්. ඒ ටික මධ්‍යස්තව දැක ගන්න පුළුවන්ද? මධ්‍යස්තව දැකගත්තා. ඒ කියන්නේ දැකගත්තා කියන්නේ දැන් ඒවා මේ කයේ ස්වභාවයන්, ඒවා මේ මම ඌමනාවෙන් ඇති කරගත්ත දේවල් නෙමෙයි. Tamanට පුළුවන් ඒවා බොහොම මධ්‍යස්තව මේවා වෙනස් වෙන ආකාරය දැකගෙන ඉන්න. එහෙමයි ස්වාමීනි. පුළුවන් නේ? එහෙමයි. හරි. එහෙමනම් ওই විදිහට යන්න. ඒ කියන්නේ යම්කිසි ඒ ස්වභාවයක් ඇති වුනහම වෙන අරමුණකට නොගිහින් බලන්න ඒකේ ඒක දැන් අපිට මුලින් ඒබඳු ස්වභාවයක් නැතුව බොහොම අපිටම නිස්කලංක බවක් තිබුණා. අන්නේ නිස්කලංක බවට දැන් ඔන්න ආගන්තුකව දැන් ඔන්න හටගත්ත මේ අපිටම හිරිවැටීමක්. මොකක් හරි මොකක් හරි කමන්නේ වේදනා ස්වභාවයක් හටගත්තා. ඒකේ හටගන්නා තැන ඉඳලා බලන්න දැන්. ඒ කියන්නේ අපිටම දැන් මුළු කයේම නෙමෙයි යම්සි තැනකටනේ ඔය දේ සිද්ධ වෙන්නේ. එතෙන්ට ෂණිකව හිත යොදවන්න. ඒ කියන්නේ දැන් Tamanට ඒ හැකියාව තියෙනවනේ. එතෙන්ට හරියටම හිත යොදවලා කොහොමද මේක හටගන්නේ? කොහොමද මේක වෙනස් වෙන්නේ? කොහොමද මේක නැති වෙලා යන්නේ? කොහොමද හටගන්නේ? කොහොමද වෙනස් වෙන්නේ? කොහොමද නැති වෙලා යන්නේ කියන මධ්‍යස්ථව බලාගෙන ඉන්නවා. එහෙම බලාගෙන ඉන්නකොට නැවතත් අපි නෝ මේක දැන් මෑනියුම කියලා තියෙනවා මේක නැවත නිකන් නොපෙනී යනවා කියලා. ඒ නොපෙනී ගහම මේ නැවත වෙන තැනකට නොගෙහින් ඒ අර නොපෙනී ගිය ස්වභාවය. දැන් ඒ තරම් දැනීමක් නැහැනේ දැන්. කියන්නේ ආයතන මට්ටමින් ගත්තොත් ආයතන විශේෂ ආයතනයක් දැන් වැඩ කරන්නේ නැහැ. අන්නේ ආයතනයකින් කියන්නේ රූප සද්ද ගන්ධ රස ඊළඟට මේ මොකද්ද සිතුවිලි ඔය ටික නැතුව දැන් හිත පවත්වන්න උත්සාහත් වෙන්න. අර මම කලින් ප්‍රශ්නෙට කිව්වා වගේම එහෙම පවත්වන්න පුළුවන් නම් ඒ தත්ත්වය ටිකක් බහුලීකృత කරන්න. ඒ ටික ටිකක් පවත්වන්න උත්සාහත් වෙන්න. දැන් තමන් බලන්න ඇවිදිනකොට උනත් ඒ නිශ්චල බවක් දැන් තමන්ට තේරලා තියෙනවනේ. ඒ නිශ්චල බවට ගන්න පුළුවන්ද කියලා හිත බලන්න. ඇවිදිනකොටත්. දැන් මේ කය ඇවිදිමින් තියෙනවා. හැබැයි Tamanට ඕන නම් ටක් ගාලා අර නිශ්චල බවට හිත ගන්න පුළුවන්. එහෙමත් බලන්න පොඩ්ඩක් පරීක්ෂා කරලා පුළුවන්ද කියලා. හොඳයි. හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස මම නිස්සරණ වනයේට දෙවනවර පැමිණි යෝගිනියක් මි. මගේ මූල කර්මස්ථානය ආනාපාන සතියයි. ඊයේ සවස පරයන්ක භාවනාවේදී විනාඩි 15ක් පමණ ආනාපාන සතිය වඩමින් සිටින විට හුස්ම දිග බව අඩු වී ක්‍රමක්‍රමයෙන් තුනී වී කොහේදෝ තැනක ඊතා සියුම්ව ස්පන්දනය වන බව දැනෙන්නට විය. එවිට කය නොදැනී බොහෝ වේලා එසේ සිටියෙමි. නිදිමතද කොහෙත්ම නැත. බොහෝ සිතිවිලිද හිතට ආ අතර වටවිට වටපිට ශබ්දද හොඳින් ඇසුනි. නාසිකාග්‍රය අරමුණු කරන විට තරමක් දුරට නැවත අර පටු වූ හුස්ම ඒ ආකාරයටම දැනේ. දිග හුස්මක් සමග සියල්ල දිව දිග සුසුමක් සමග සියල්ල නැති වී ගිය අතර නාසිකාග්‍රය නැවත අරුමුණු කර විනාඩි 5කින් පමණ මුල් තත්ත්වයේ නැවත ළඟා විනි. අද දින කිහිප වරක්ම පරයන්ක භාවනාව සඳහා උත්සාහ ගත්තද කෙසේ හෝ සිත විසිරී ගියේය. භාවනාව දියුණු කර ගැනීම සඳහා ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේටද ආචාර්ය උතුමන්ටද හැදූ ඇදූ දෙමව්පියන්ටද නිවන් සුවයම අවබෝධ වේවා. කියන්න තියෙන්නේ දැන් අර තමන් ඊළඟ අර මේ භවනා පරයන්කේදී උත්සාහ කරලා තියෙන්නේ අර කලින් එකට එන්න. ඉතින් අපි අර අපි ඒ වගේ උත්සාහ කරන්න ගියාම ඒකම මේ පරයන්කේට බාධාවක් වෙනවා. ඒක තමන් තේරුම් ගන්න තියෙන්නේ දැන් මේ පරයන්කේ ඊට වඩා වෙන දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ කියන්නේ තමන් හැමතිස්සෙම ආදුනික යෝගාවචරයෙක් විදිහට මේ භාවනාව පටන් ගන්න. සාමාන්‍ය කෙනෙක් විදිහට නිකන් පටන් ගත්ත අද පටන් ගත්ත කෙනෙක් වගේ පටන් ගන්නවා නම් අපි අර කලින් ලැබුව අත්දැකීම මේකෙත් ගන්න ඕනේ කියලා උත්සාහයක් කරන්නේ නැතුව අපි සාමාන්‍ය විදිහට මූල කර්මස්ථානයක් ඇසුරු කරනවා ඊළඟට ඒක ඔස්සේ යනවා ඒකට වැඩෙන්න දෙනවා ඒ විදිහට යනවා නම් අපිට සමානලාවට අර කලින් ලැබපු අත්දැකීමට වඩා වෙනස් ආකාරයේ අත්දැකීමුත් ලැබෙන්න පුළුවන් ඒ නිසා මට තේරෙන විදිහට නම් අර කලින් අත්දැකීම මුල් කරගෙන ඒක ඉලක්ක කරගෙන වාඩි වෙච්ච නිසා තමයි දැන් එක ටිකක් අසාර්ථක වුණ බවක් පේන්න තියෙන්නේ. හැබැයි ගිහිලා තියෙන පාර ඒ කියන්නේ Tamanට ක්‍රමේ අහුවෙලා තියෙන බව තේරෙනවා. මොකක් හරි يعني දැනගන්න ඕන නම් පොඩ්ඩක් අහන්න මේ විශේෂ යමක් කියව යුතු නැහැ. මට තේරෙන විදිහට නම් අර අපේ ලොකු බලාපොරොත්තුවක් ඇතුව කලින් එක ගන්න ඕනේ කියලා විදිහට වාඩි වෙච්ච නිසා තමයි දැන් ගැටලුවක් මතුවලා තියෙන්නේ. ඒක අතහැරලා සාමාන්‍ය විදිහට පටන් ගත්තා නම් ඊටත් වඩා හොඳ මට්ටමකට උනත් යන්න ඉඩ තියෙනවා. හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස මම මීට පෙර භාවනාව වශයෙන් කළේ පිම්බීම හැකිලීමයි. එහිදී කියා දුන්නේ පිම්බීම හැකිලීම නොදැනී ගිය පසු අටපොළ බැලීමටයි. එයද නොදැනී ගිය පසු ශරීරයට හිත යවා ඉන්නනතුරු හිත ගැන බැලුවෙමි. දැන් මම ඒවා නොකර ස්වාමීන් වහන්සේ කියා දුන් පරිදි වාඩි වූ මොහොතේ මම දැන් මෙතන කියා බලමි. එසේ බලා සිටින විට ආශ්වාසය නාසිකා සිදුරට එන බව වැටහේ. නාසය දිගේ ටික දුරක් ගමන් කර ප්‍රශ්වාසය දැනේ. නාසය දිගේ ටික දුරක් ගමන් කිරීම සුදුසුද කියා ඔබ වහන්සේ කරුණාකර මට පහදා දෙන ලෙස ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ භවයේදී මුතුන් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. මේ තමන් අර කලින් භවනාව හුරු කරලා තියෙනවා නම් ඕක වෙනස් කරන්න අවශ්‍ය නැහැ. මොකද මේ කියන්නේ පිම්බීම හැකිලිම භවනාවත් ඊටාම හොඳ ක්‍රමයක්. ඒක කිසි වරදක් නැහැ. තමන්ට ඒකෙන් කියන්නේ හොඳට පිම්බීම හැකිලිම ප්‍රකට වෙලා ඊළඟට ඒකේ අරමුණ නොදැනී යන මට්ටමක් මතුවෙනවා නම් ඒ ඔස්සේ යන්න කිසි වරදක් නැහැ. මොක අපි ආනාපාන සතියේටම තල්ලු වෙන්න අවශ්‍ය නැහැ. කාගෙද දන්නේ ප්‍රශ්නේ. හරි කමක් නැහැ මේ <coughs> ඔව්. පොඩ් දැන් අපහසුතාවයක් තියෙනවද පිම්බීම හැකිලිම භාවනාවේ යෙදෙන්න? මේ පොඩ්ඩක් මෑනියෝ මෙතෙන්ට ආවනම් මේකට උත්තර දෙන්නකො. කොච්චර කාලයක් විතර ඒ භාවනාවේ යෙදලා තියෙනවද? අවුරුදු 4ක් 5කටත් වැඩි. එහෙමනම් ඒ ඒ පැත්තෙන් මේ යන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. මෙතන සරාට පොඩෙන් බැලුවට කමක් නැද්ද සායනංශ? ඒ කියන්නේ මේ අර පිම්බීම හැකිලිම නැතුණාට පස්සේ ඔව් මේ මර හැපෙන තැන් බලන්න කිව්වා. ඔව්. ඊළඟට ඒව බැලුවා මේකත් නැති වෙලා යනවා. හරි. ඊට පස්සේ අර ඒ දිගේ සල්පිලි බලලා හිටන්. මොකද? අර ඇඟ ශරීරය ගැන බලලා ඒක නැතුණාට පස්සේ ඊට පස්සේ හිත ගැන ආවා. හහහ. හිතට ඒ කියන්නේ දැන් අටපොළ බලනකොට දැන් අපි මේ වදිච්ච තැන් බලනකොට ඒවැ හොඳට එකඟ හිත එකඟ කරගෙන බලන්න හැකියාව තියෙනවද? තියෙනවා. ඉතින් හිත විසිරෙන්නේ ඕන තැනකට තමන්ගේ හිත යොමු කරන්න පුළුවන්. යොමු කරගෙන ඒවැය සිද්ධ වෙන සියුම් චලන පවා තමන්ට තේරෙනවා. දැනෙනවා දුවනවා වගේ අර සදට වගේ. හොඳයි. එහෙම දැනෙනවා සයින්ස්. ඒ ඒක නතරකලේ ඒ එතනින් ශරීරය නිකන් බාහිරින් බලනවා වගේ එහෙම නැත්නම් අර මුළු ශරීරයම දිහා එකවර බලනවා වගේ දෙයක් කරන්න ගියේ ඇයිද? ඒ මේ මොන වගේ අවස්ථාවකදද? ඒ ටික නොදැන ගියාට පස්සේ ශරීරය ගැන බැලුවා සායිනවස. අහහ. නොදැන මේක දැන් අපිටම අපිටම දැන් අපේ වැඩිච්ච ස්ථානයකට අපි අවධානය යොමු කරගෙන ඉන්නවා. ඒ එහෙම අවධානය යොමු කරගෙන ඉඳද්දී ඒ වැඩිච්ච ස්ථානයේ Tamanට අපිටම තදගතියක් දැනුණා මුලින්. ඒ ඒ තදගතියේම හිත පවත්වන්න, ඒ තදගතියේම හිත පැවැත්තිලා ඒක හොඳට නොදැනී ගියා නම් වෙන තැනකට හිත යොදවන්නේ නැතුව එතනම හිත පවත්වලා පොඩ්ඩක් බලන්නකෝ. එහෙමයි. ආයි ආස්වාද ප්‍රසආසවටත් යන්න එපා. එහෙමයි. කයට දාන්නත් එපා. අර දැන් නොදැනී ගිය තැන තියෙනවනේ. එහෙමයි. මේ ඒ නොදැනෙච්ච ස්වභාවයේ හිත පවත්වන්න උත්සාහ කරනවා. එහෙමයි. කියන්නේ අරමුණක් අත්‍යවශ්‍ය නැහැ මේ සතිය පවතින්න. අපි සුඟක් කාලවට නිකන් සාමාන්‍යයෙන් අපිට හිතෙනවා මේ සතියට අරමුණක්ම ඕනේ කියලා. නමුත් අරමුණකින් තොරවත් සතිය පවතින්න පුළුවන්. දැන් මේ අපේ සාමාන්‍යයෙන් මේ විදිහට මේ ස්පර්ශයකින් එහෙම නැත්නම් කයේ දැනෙන ස්පර්ශයකින් ස්පර්ශයන් මුල් කරගෙන දැන් මේ භාවනාව ගෙනිච්චා ඒකත් ගෙවිලා ගියා. දැන් මේ අරමුණකින් තොරවත් හැබැයි අඛණ්ඩ සතියක් පවත්වනවා. ඔතෙන්ද නිින්ද යන්න නොදී හැබැයි පවත්වන්න ඕනේ. ඔතෙන් කියන්නේ අරමුණකින් තොරව පවත්තදී ඊටම සියුම් නිින්ද යන්න ඉඩ තියෙනවා. නමුත් නිින්ද යන්න නොදී ওই මට්ටම කියන්නේ මේ ඒ අරමුණකින් තොර తত্ত্বය නැත්නම් අරමුණ ගෙවිච්ච මට්ටම පවත්වන්න. එහෙමයි. හැබැයි නැවතත් අර අරමුණ මතුවෙන්න පුළුවන්. එතකොට නැවතත් දැනගන්නවා. එතනම හැබැයි පොඩ්ඩක් ඉන්න බලන්න. එහෙමයි. අරමුණකින් තොර තත්ත්වේ පවත්න්න බැරි වුණොත් විතරක් අතට මාරු කරන්න. වෙන තැනකට මාරු කරන්න. ආ එහෙමයි. ඔව්. ආනාපාන සතියට දැන් යන්න අවශ්‍ය නැහැ. මොකද මේ භාවනාව ඊටාම වටින ක්‍රමයක්. එහෙමයි. හොඳයි. තේරුම් හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස පෙර දිනදී ලබා දුන් උපදෙස් පරිදි ආනාපාන සති අරමුණෙහි යෙදී හුස්ම රැල්ල හොඳින් සංසිඳුණු පසු සිත එකඟ බවට පත් වූ විට ස්පර්ශ වන ස්ථාන දෙස බලා සිටියෙමි. එහිදී තද ගතිය හා රස්ණය ගතිය ඇති බවක් සිතට අරමුණු විය. වෙන කිසිවක් එහි නැති බවක් හැඟුනි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. තව බලන්නයි කියන්න තියෙන්නේ. මේ තව බලලා මදි. තව හොඳට අර මේ එතෙන්ට එක පාටම යන්නත් එපා. දැන් සමහර ලාවට දැන් ඕක කිව්වහම පොඩ්ඩක් හුස්ම රැල්ලක් දෙකක් බලලා ටක් ගාලා අතෙන්ට පයින්නවා එහෙමත් හරියන්නේ නැහැ. අපි මේ තමන් එතෙන්ට යන්න තියෙන يعني හිතේ තියුණු බව මැනගන්න පුළුවන් සාධකයක්. ඒක අතකින් يعني පරිමාණයක් තමයි ආස්වාස ප්‍රස්වාස නොදැනෙන මට්ටමට හිත සියුම් වෙලා නම් තමයි අතෙන්ට යන්න තියෙන්නේ. සියුම් වෙලා ඒ වගේ මේ මට්ටම පවත්වන්නත් පුළුවන්. හිත විසිරෙන්නෙත් නැහැ. එහෙමනම් අන්න අතෙන්ට යන්න සුදුසුයි. එක පාරටම ගිහිල්ලා මේ අතන බැලුවට Tamanට තේරෙන්නේ නිකන් ඔහි තද ගතියක් විතරයි. මොකද අර හිත තාම අවශ්‍ය අවශ්‍ය විදිහට තියුණු වෙලා නැහැ. සතිය තාම තියුණු වෙලා නැහැ. ඒ තියුණු බව හදාගන්න අපි මේ ආනාපාන සතිය නැත්නම් පිම්බීම හැකිලිම මොකක් හරි වේවා. ඒ තියුණු බව මේ චංචල අරමුණක් කරහා හොඳට නැවතත් ජවය කවා ගන්නවා. සතිය නිකන් සතිය නිකන් ජවයක් වගේ හදා ගන්නවා. ඒ හොඳට Java කැවිච්ච සතිය තමයි අර විදිහට ගිහිල්ලා බලාගෙන ඉන්නේ. එතකොට තමයි මේකේ තියෙන යම් සාරයක් අහු වෙන්න ගන්නෙ. එහෙම නැතුව අපි නිකන් මොට්ට වෙච්ච සතියකින් ඔතන ගිහිලා නැවතිලා හිටියට එතන කිසි රසයක් ඇත්තෙත් නැහැ. නිකන් අර තමන් අර දැන් අපි ටෝච් එකක ආලෝකේ විහිදුවලා ගැහුවොත් ආලෝකණිය මේ විදිහට විසිරෝලා ගැහුවොත් අර යමක බොහොම තියුණුව දැක ගන්න තියෙන දෙයකට දැක ගන්න හැකියාවක් නැහැ. දැන් අපි කරන්න ඕනේ ඒ ඒ විසිරිච්ච ටෝච් එක වෙනුවට අපි ඊටාම මේ ආලෝක කදම්බේ එක තැනකට යොමු කරනවා. අන්න ඒ බඳු කදම්බයකින් තමයි යම් අර මොකක් හරි එක තැනක තියෙන යම්සි ස්වභාවයක් දැක ගන්න පුළුවන්. ඊටාම සියුම්ම දැක ගන්න පුළුවන්. ඔය දෙයමයි සතියෙදිත් තියෙන්නේ. අපි එකඟ බව. හිතේ සතිය ඔය ටික හොඳට හදාගත් හදාගත්තා නම් අන්න හොඳට ඒ ඒ තැනට හරියට නිකන් අර මේ කියන්නේ ලේසර් බීමයක් ලේසර් ලේසාලෝකවල තියෙන එක ක්‍රම එකක් තමයි මේ අනිත් ආලෝකය විසිරලා යන්නේ. නමුත් ලේසාලෝකය, ලේස මේ උපකරණ වලින් හදන ආලෝකය එක එක ඉරකටම වගේ යනවා. අන්න ඒ වගේ සතියක් දැන් අපිට මෙතෙන් දුවමනා වෙනවා. ඒ සතිය තමයි අපි මේ කය පුරා විහිදුවමින් බලන්නේ. හොඳයි. අවසර ස්වාමීන් වහන්ස මම ටික කාලයක සිට ආනාපාන සති භාවනාව වඩනා එක්මි. මම හුස්ම රැල්ලේ රැල්ල නාසිකාග්‍රයේ හැපීම දිග කිටි බව මුලැමැදාක හඳුනා ගතිමි. පසුව හුස්ම රැල්ල කෙමෙන් කෙමෙන් සියුම් වී ගොස් නැතිව යන බවද හඳුනා ගතිමි. මගේ මේ භාවනාව විදර්ශනාවට නගන්නේ කෙසේදයි පහදා දෙන්න. හුස්ම රැල්ල වැටහීමෙන් ඇතිවන්නා වූ ස්පර්ශයද මම හඳුනා ගතිමි. මේ හැම අවස්ථාවකදීම මගේ හිත විසිරුණත් නැවත අරමුණට ගැනීමට හැකිය. තෙරුවන් සරණයි. තව ටිකක් ඔය කටයුත්තේ මේ යෙදෙන්න එකපාරටම අපි මේ ඉස්සරහට යන්න උත්සාහ කිරීම තේරුමක් නැහැ. මොකද අපි අපි ඒක අතකින් කියන්නේ හිත හොඳට සකස් වෙන්න ඕනේ. හිත හොඳට ඒ කියන්නේ ප්‍රධාන අපි දැන් අපි හිතමු මෙහෙම දෙයක්. රටේ යුද්ධයක් තියෙනවා නම් අපි යුද්ධයට යන්න කිසිම පුහුණුවකින් තොරව ගියොත් අනිවාර්යෙන් වෙඩි කාලා නැහින්නයි වෙන්නේ. ඉතින් අපි ඒ හින්දා එකපාරට යුද්ධයට යන්න කලින් හොඳට පුහුණු වෙන්න ඕනේ. හැම හැම දෙයකටම හොඳට පුහුණුවක් ලබලා ඔන්න යුද්ධයට ගියොත් මේ යුද දිනා ගන්න පුළුවන්. ඒ වගේ තමයි අපිත් දැන් මේ හිත ඉස්සෙල්ලම මේ විපස්සනාවක් කරන්න එකපාරට දඟලන්නේ නැහැ. යොමු වෙන්නේ නැහැ. හිත ඉස්සෙල්ලා මේ හිත ටික සකස් කරනවා. වමනා කරන ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරගන්නවා. සතිය, සමාධිය, ප්‍රඥාව එක පමණකට යම් පමණකට අපි හදාගන්නවා. ඒ හදාගත්ත ඉන්ද්‍රිය මට්ටමකින් තමයි අපි ඊළඟට විපස්සනාවකට යොමු වෙන්නේ. ඒ නිසා මට මේ ප්‍රශ්නෙන් දැනට තේරෙන්නේ තාම ඒ මට්ටමකට තාම ඇවිල්ලා නැහැ. ඒ නිසා තව ටිකක් ඉවසීමෙන් යුක්තව ආනාපාන සතියේම යෙදෙන්න තමන් ගිහිලා තියෙන ක්‍රමේ හරි මුලැමැදාග බල්ලා තියෙනවා. ඒතකොට තව හොඳට ආනාපානයේ සංසිඳනවා. ඒ සංසිඳිච්ච ස්වභාවයත් සබ් ස්වභාවයේත් හිත හොඳට පවත්වන්න. එතකොට මේ ඊ타ම සියුම්ම ආස්වාද ප්‍රසආසය Tamanට වැටහි. හැබැයි ඒත් තාම ආස්වාසයේ බව දන්නවා ප්‍රසආසයේ බව දන්නවා. ඕකත් තවදුරටත් ඔහොම බලාගෙන බලාගෙන ඉන්නකොට Tamanට තේරෙයි එකාතකින් තැනක් වශයෙන් නිශ්චය කරන්නත් බෑ. ආස්වාස ප්‍රස්වාස වශයෙන් නිශ්චය කරන්නත් බෑ. අන්න ඒ වගේ තැනකට ආවනම් ඒ මට්ටමත් සෑහෙන වෙලාවක් පවත්වන්නත් පුළුවන් නම් ඔන්න ඊළඟට අපිට විපස්සනාවට යොමු වෙන්න පුළුවන්. ඒතෙක් අපි පොඩ්ඩක් ඉවසීමෙන් යුක්තව මේ ධර්මතාවයන් දිනු කරන්නයි තියෙන්නේ. හොඳයි. තෙරුවන් සරණයි. ගරුතර ස්වාමීන් වහන්සේ. මම මීට පෙර නේවාසිකව භාවනාව කරගෙන ගිය යෝගිනියක් මී. ආනාපාන සති භාවනාවේදී හුස්ම රැල්ල දිග කෙටි බව හොඳින් දැනේ. ඉන්පසු සියුම් බවක්ද දැනේ. එක ඒ වන විට සිතේ ප්‍රීතියක් දැනේ. ඉන්පසු කළ යුතු දේ කරුණාවෙන් පහදා දෙන්න. සක්මාන් භාවනාවේදී සිත හොඳින් එක්තැන් වෙන බව වැටහේ. ගරුතර ස්වාමීන් වහන්සේට නිවන් අවබෝධ වේවා. හොඳයි. තවදුරටත් ඕකම යෙදෙන්නයි තියෙන්නේ. දැන් මුකුත් වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. Tamanට ක්‍රමයේ තේරිලා තියෙනවා. ආනාපාන සතියේ ඔය විදිහටම තමන් අර මුලැමැදාග මේ එහෙම නැත්නම් දිග කෙටිය බව තමන්ට තේරිච්ච විදිහටම තවදුරටත් මේ හුස්ම රැල්ල දිහා අවධානයෙන් යුක්තව ඉන්න. එතකොට සුද්ධ එතකොට තවදුරටත් මේ හුස්ම රැල්ල එක එක විදිහට වෙනස් වෙමින් තමන්ගේ සතිය ඊට වඩා තීව්‍ර කරමින් මේ කටයුතු කරනවා. තමන් ඒකට අනුග්‍රහ කරන්නයි තියෙන්නේ. මුකුත් වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. තවදුරටත් යෙදෙන්නයි තියෙන්නේ. හොඳයි. ගෞරවණී අන්තිම ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්ස මම පළපුරුදු යෝගිනියක් මි. උදරයේ පිම්බීම හැකිලිම කමඨහන වශයෙන් කරමි. එය ටික වේලාවක් කරන විට උදරයේ පිම්බීම පිම්බීම තදවීමක් පිම්බීමක් අපහසු ගතියක් වශයෙන් දැනේ. හැකිලිම උදරයේ ලිහිල් වීමක් හැකිලිමක් පහසු ගතියක් ලෙස දැනී විනාඩි 10කින් පමණ පිම්බීම හැකිලිම ක්‍රමයෙන් සෙමින් සිදුවේ. විනාඩි 15කින් පමණ නොදැනීම යයි. සමහර අවස්ථාවන්හිදී හිඳගත් විගසම පිම්බීම හැකිලිම නොදැනේ. එවැනි සංසුන් අවස්ථාවේදී සිත ශරීරයේ තද වෙන තැන්වලට දනහිස් පිටුපස සිත යොමු කරමි. ඒ වාද නොදැනී සිත පමණක් දැනුණ අවස්ථාද වේ. එම සිතට කයේ යම් යම් ස්ථාන මද වශයෙන් දැනේ. ඒවා දෙස සිතින් බලා සිටිමි. කෙමෙන් මට මුළු කයම නොදැනී යයි. සිතට සිතුවිලි මුලදී බොහෝ බොහෝ බොහෝ ආවත් ටික වේලාවක් යන විට අඩුවක් දැනේ. මෙම සිතුවිලි බොහෝ කලක් යටපත් ඇති වූ තිබූ ඒවාය. මෙසේ පැය එකහමාරක් පමණ සිටිය හැක. ඇස් අරින විට මට මා කොහේ සිටියාදයි කියා සිතෙන වාර ඇත. සක්මන සක්මන් භාවනාව කරගෙන යන විට පැය භාගයකින් පමණ කරගෙන යන බව නොදැනි කරන බව පමණක් දැනේ. මම කරන මම කරන බව නොදැනේ. ইহත කරුණ අනුව මා උපදෙස් පතමි. තෙරුවන් සරණයි. සක්මන ගැන නම් විශේෂ දෙයක් නැහැ. ඒ කියන්නේ සක්මන හොඳට කෙරෙනවා. ඒ කියන්නේ කෙරෙන මේ අපි මෙදිහත් වෙලා කරන්න තියෙන්නේ මුල් කාලෙදී. ඒ කියන්නේ අපි උවමනාවෙන් දැන් ඒ කියන්නේ වම දකුණ කියලා මෙනෙහි කරලා විදිහට ඉතින් අපි මේ කටයුත්ත පටන් ගන්නවා. නමුත් පස්සේ හිමීට කයටම මේ කටයුත්ත කරන්න දීලා අපි මධ්‍යස්තව වෙන කෙනෙක්ගේ දෙයක් දිහා බලනවා වගේ දැනුවත් වීමකින් වැඩේ මේ සක්මන කරනවා. ඒකෙන් මේ ඒ විදිහට කෙරලා තියෙන බව තේරෙනවා. එහෙනම් මුකුත් වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. අ පරයන්ක භාවනාවේ අන්තිම වාක්‍ය කීපේ පොඩ්ඩක් නැවත කියන්න. සිතට සිතුවිලි මුලදී බොහෝ හරි මට මතක් වුණා. දැන් මේ අපේ හිත කියන්නේ අරමුණක් එක ගිහිල්ලා හිත සංසිඳුණාට පස්සේ Tamanට තේරෙන්න පුළුවන් අර දැන් සිතුවිලි ඇත්තෙත් නෑ බොහොම හිත දැන් සංසිඳලා තියෙනවා. එහෙම තියෙනකොට එකපාරටම සිතුවිලි මහා ගොඩක් එන්න ඉඩ තියෙනවා. ඉතින් ওই අවස්ථාවේදී අපි කියන්නේ අපිට සමාහලාට වැරදියට වැටහෙනවා දැන් අපේ මේ සතිය කැඩලා. එහෙම නැත්නම් ආයෙත් මම භවනාවෙන් පිරිහිලා. ඔය වගේ දැනෙන්නේ මේ හිතන්න අපි ඉඩ තියෙනවා. උපකල්පනය කරන්න ඉඩ තියෙනවා. නමුත් එහෙම දෙයක් නෙමෙයි උතන වෙන්නේ. අර තමන්ගේ හිත හොඳට සංසිඳුණාට පස්සේ දැන් මේ කියන්නේ හිතට පවතින යම්කිසි ප්‍රබල එහෙම නැත්නම් විඥාණයට පවතින යම්කිසි අරමුණු විශේෂයක් අවශ්‍යයි. දැන් ඒක බුදුරජාන් වහන්සේ විස්තර කරනවා චේතනා සූත්‍රය කියලා මම මීට කලිනුත් මතක් කළා. යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හෝති විඥානස්ස තිතිය. ඔය විදිහට බුදුරජාණන් වහන්සේ මේ චේතනා සූත්‍රය විස්තර කරන්නේ එක්කෝ අපි මේ යම්සි චේතනා පූර්වකව එක්කෝ යමක් බලනවා යමක් අහනවා යමක් රස සුවඳ මේ රස බලනවා යමක් ආග්‍රහණය කරනවා යමක් පහසක් විඳිනවා මේ විදිහට අපි මේ චේතනා පූර්වකව මේ ඉන්ද්‍රිය අනුසාරයෙන් යම්සි අරමුණක් ගන්නවා එතකොට ඔන්න විඥාණයට බැස ගන්න හොඳ ඕලාරික අරමුණක් තියෙනවා. ඒකත් නැත්තම් ඊළඟට හිත ප්‍රකල්පනාවන්හි යෙදෙනවා. හිත විවිධාකාර දේවල් හිතනවා නැත්නම් ඉබේම හිතට අරමුණු වෙනවා. ඉතින් මේ විදිහට හිත හිතමින් කාලය ගත කරනවා. එතකොටත් මේ විඥාණයට බැස ගන්න අරමුණක් තියෙනවා. ඔය දෙයත් නැත්තම් ඔය දෙකම නැත්තම් අන්න ඒ අවස්ථාවේදී අපේ මේ තියෙන අනුසය ධර්ම හරහා තමයි මේ විඥාණය පවතින්නේ. දැන් ඔය සිද්ධ වෙන්නේ මේ මට්ටම. තමන්ගේ හිත අර තමන් ඇසුරු කරපු අරමුණු වලින් ක්‍රමානුකූලව ගෙවිගෙන ගෙවිගෙන ගියා. සියුම් වේගෙන සියුම් වේගෙන ගියා. ඒ ගියාට පස්සේ දැන් ඇහෙන් බලන රූපයක විඤ්ඤාණයට බැහැගන්න බෑ. කනින් ඇහෙන සද්දක නෑ. දිවෙන් දැනෙන රසයක නෑ. කයෙන් දැනෙන ස්පර්ශයක් තිබුණා. ඒක දැන් එකත් ගෙවිලා ගිහිල්ලා. ඒ හින්දා එතනත් දැන් ඉන්න බෑ. ඒ වගේම හිතෙන් සිතුවිලිත් නෑ. ඒ ඒ මට්ටමේදී දැන් අන්න අනුසය ටික දැන් එළියට එනවා. ඒ එන්නේ එක පාර්ටියම් ලොකු ගොඩක් වශයෙන්. කියන්නේ සිතුවිලි රාශියක් වශයෙන් කිසිසේත්ම Tamanට මතකවත් නොතිබිච්ච හිතේවත් නොතිබිච්ච දේවල් තමයි දැන් මේ ඉන්නේ. ඒ අවස්ථාවේදී Taman පසුබහින්නේ නැතුව ඒවට මොයව මොනවාද කියලා හොයන්න බලන්න යන්නේ නැතුව එහෙම්ම ඒ ටික Tamanගේ නොවන බව තේරුම් අරගෙන මේවා මේ මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි මට මේවා වැඩක් නැහැ කියලා එහෙම්ම අතාරින්නයි තියෙන්නේ. හැකි ඒ කියන්නේ එන්න එන්න තියෙන දේවල් ටික එහෙම්ම එන්න දීලා අතාරින්න ඕනේ. ඕක බලෙන් තද කරන්න යන්නත් නරකයි. එන්න නොදී ඉන්නත් නරකයි. මේ මට්ටමට නැවත නැවත යනවා, එන්න දෙනවා, එහෙම අතාරිනවා. ඒ විදිහේ තමයි කරන්න තියෙන්නේ මෙතෙන්දී. මට දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ මේ ඒ සිතවිලි ගොජ දමමින් නැවිලා නැතුවම යනවා. හරි. එතකොට මේ ඒ ඒ වෙලාවට නිකන් ලොකු සතුටක් නිවීමක් වගේ දැනෙනවා. හොඳයි. ඒක උඩක් හුඟක් වෙලා පවත්වන්නත් පුළුවන්. ඉතින් හොඳයි. මොකද ප්‍රශ්නේ? නේ ප්‍රශ්නයක් නේ. <laughs> දැන් මොකක්ද ඉල්ලන්නේ? <laughs> දැන් ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ ඔතනද විවේකජම් ප්‍රීති සුඛං කියන්නේ එතනද කියලා. නෑ ඒ ඒ කියන්නේ මේ සමත පැත්තෙන්නේ. එහෙමයි. ඒ කියන්නේ විවේක විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨම ධානං උපසම්පජ්ජ විහෙරති. ඒ කියන්නේ මේ මේ මේ ප්‍රථම ධාන පැත්ත සමතයක්. ඒකන් නෙමෙයි මේ තියෙන්නේ. දැන් මේ විපස්සනාව හරහා ආපු එක දෙයක් ආපු දෙයක්නේ. එහෙමයි. මෙතන යන්නේ ඉතින් දැන් මේ බොජ්ජංග මට්ටමක යන්නේ. බොජ්ජංග මට්ටමේ දැන් බුදුහාමුදුරුව කියන්නේ අපි තවදුරටත් බොජ්ජංග ධර්මයන් දිනු කරන්න ඕනේ. දැන් විපස්සනා පැත්තෙන් යද්දී බොජ්ජංග ධර්මයන් තමයි තව තව කියන්නේ මේ කියන්නේ අපේ තියෙන ආසව අනුසය ධර්මයන් සම්පූර්ණයෙන් අයින් වෙන්න කම්ම ඉතින් මේ දේ කරන්න ඕනේ. දැන් මේ තමන් අර සිතුවිලි ගොඩක් වශයෙන් ඇවිල්ලා අයින් වෙනවා අයින් වෙනවා අයින් වෙනවා කියන්නේ තව තව හිත සිරසුදු වෙනවා. නිකන් අපි දැන් ලොකු මොකක් හරි ආසාත්මික රෝගයක් තියුණා නම් අපිට සමහරලාවට අපි දෙන්නේ අර වමනේ යන්න බෙහෙත් දෙන්නේ. ඔක්කොම ගියාට පස්සේ යන්න ලොකු සුද්ධියක් සිද්ධ වෙනවා. අන්න ඒ වගේ දැන් මේ හිතේ තැම්පත් වෙලා තියෙච්ච නිකන් මණ්ඩි වගේ දේවල් තමයි දැන් මේ එළියට යන්නේ. එහෙමයි. ඉතින් ඕක යන්න යන්න හිත තව තව තැම්පත් වෙනවා. තව තව නිශ්චල වෙනවා. තැම්ප කියන්නේ විවේක ස්වභාවයක් තමයි වෙන්නේ. ඉතින් බුදුහාමුදුරෝ කියනවා දැන් මේ විවේක ස්වභාවය ඇසුරු කරමින් තවදුරටත් සතිය දියුණු කරන්න. විවේක ස්වභාවය ඇසුරු කරමින් ධම්මවිචේ දියුණු කරනවා. විවේක දැන් පාලි වාක්‍යයන්නේ සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග්ග පරිණාමී ඒ වගේම බුදුහාමුදුරු කියනවා ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං ඔස්සග්ග පරිණාමි. මේ වගේ බොජ්ජංග හතටම බුදුරජාණන් වහන්සේ කියනවා. ඉතින් අපි කියන්නේ මේ මේ බොජ්ජංග නව මේ කියන්නේ දියුණු වීම නතර කරන අවස්ථාවක් නැහැ. අපි නිරන්තරයෙන්ම සති සතර සතිපට්ඨාන වශයෙන්මත් බුදුහාමුදුරේ ඒ දෙම කියනවා. ඒ කියන්නේ කායානුපස්සනම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔසග්ග පරිණාමී. දැන් මේ සතර සතිපට්ඨානයමත් අර දැන් විවේක ස්වභාවය ඇසුරු කරමින් ඒ විවේකීට නැඹුරු වෙලා ඒ විවේකය තවදුරටත් බහුලීකృత කරමින් තමයි දැන් වඩන්නේ. අර ඉස්සර වගේ නිකන් දඟලන්න දෙයක් නෑ දැන්. දැන් හිත දැන් නිශ්චලව ඉන්නවා. හිතේ යම් සැනසීමක් තියෙනවා, නිවීමක් තියෙනවා. ඒ නිවීම හිතට හුරු හුරු වෙන්න ඉඩ දෙන්න. අර මීට කලින් මෑණි කෙනෙකුට කිව්වා වගේ මේ නිවීම අපි තේරුම් ගන්න ඕනේ මේක මේ කෙලෙස් වල අඩුවීමක්. එහෙම. කෙලෙස් දැන් සෑහෙන බහැලා තියෙන්නේ. හැබැයි අර ආසව අනුසය ධර්මයන් නිසා නැවතත් කෙලස් එන්න ඉඩ තියෙනවා. කෙලස් එනවා. එතකොට ආයෙත් ඉඩ දෙනවා. ඒවා අතහැරෙනවා. නැවතත් අපි මේ නිශ්චල ස්වභාවයම අසුරු කරනවා. ඕක ඕක තමයි දිගටම යන්න තියෙන්නේ. හොඳයි. තේරුණා. අපිට මේ මුකුත් මේ මේ ලොකු සාමිනාසේ කියන්න වගේ අන්තිමට භවනා කළා මුකුත් හම්බ වෙන්නේ නැහැ ඉතින්. <laughs> හම්බ වෙන්නේ මේ විවේකේ තමයි. ඒ කියන්නේ අපි හුඟක් අපිට වෙලා තියෙන්නේ අපි ලොකු දේවල් බලාපොරොත්තු වෙනවා. ලයිට් පත් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා, රැස් විහිදෙයි කියලා බලාපොරොත්තු වෙනවා, උඩින් යන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් මේවා නම් හම්බෙන්නේ නැහැ. බලාපොරොත්තුවක් නැහැ ස්වාමීන් වහන්සේ. <laughs> හොඳයි. දැනෙනවා මේක මේ <laughs> යන් යා යුතු තැනක් කියලා තමන් තමන් තේරුම් ගන්න තියෙන්නේ හැමතිස්සෙම මේ හිතේ කෙලෙස් අඩු නම් කෙලෙස් සංසිඳලා නම් හිතේ තියෙන නිවීමක් විවේක ස්වභාවයක්. හිත නිකන් gedara වගේ සැනසෙල්ල ඉන්නවා. ඒ ඒ සැනසීම, ඒ නිවීම, ඒ විවේක ස්වභාවය ඒ ස්වභාවයට හිත හුරු කරන්න. හිත හුරු කරද්දී ඔන්න නැවතත් මොන හරි කෙලෙසයක් මතුවෙනවා. ඉතින් ඒක දැන් චිත්තානුපසනා ධම්මානුපසනා මට්ටමින් Taman තේරුම් ගන්න ඕන දැන් මොකක් හේතුවක් නිසා මෙන්න මේ සිතුවිලි ටික ආවා. එක්කෝ මේකේ සමාලලට තණ්හා පැත්තක් තියෙනවා නැත්නම් දෘෂ්ටි පැත්තක් තියෙනවා නැත්නම් මාන්නයක් තියෙනවා. ඉතින් මේ වගේ එක එක ක්‍රමවලට මේ එන එන සිතුවිලි ටික අපි තේරුම් ගන්න තේරුම් ගන්න. ඒවා තව තව දිය වෙලා යනවා. බොඳ වෙලා යනවා. ගිහිල්ලා නැවතත් එන්නේ අර විවේකයට. හොඳයි. හොඳයි. හොඳයි. හොඳයි. ස්වාමීන් වහන්සේ අවසරයි ඔබ වහන්සේ මට උපදෙස් දුන්නු විදියට දැන් ඒ ආලෝකය ඒ රවුම් ගතිය නැතුව තුන් සැරයක් මතුණා. ඒ හැම වෙලාවකම මම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියනකොට ඒ ආලෝක ලක්ෂණය ඉවත් වෙලා ගියා. ඊට පස්සේ අර ඊයේ තිබුණා මේ ගොඩාරයක් රාසිතුවිලි මොනවද කියලා අල්ලගන්නත් බෑ තෝරගන්නත් බෑ හදිසියෙ අතරින් අල්ලගන්න එකක් තමයි බලන්න වෙන්නේ එහෙම තිබිලා අදත් ඒ වගේ තිබුණා ඊට පස්සේ ඒව සංසිඳිලා ගිය ටිකෙන් ටික පුළුවන් හැම අවස්ථාවකදීම මම අඳුනගත්තා සිතුවිල්ල එහෙම අඳුනගෙන ආවා ගියා කියලා මේවා කරනකොට මට ඉස්සරහින් තව කෙනෙක් ඉඳගෙන මං වගේම මේ ආනාපාන සතිය කරනවා. හොඳයි. ඒ වගේම මතු වුණා. දැන් මම බලාගෙන ඉන්නවා. එයා කරනවා මම ඉන්නවා. එහෙම තමයි දැන් මට පේන්නේ. හොඳයි. හරියටම මූණ බලාගෙන. මේ ඒ වගේ ගොඩක් පිරිමි පිරිමි කෙනෙක්ද දන්නේ නැහැ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ එම් බලාගෙන ඉන්නකොට දැන් ටික ටික ටික ටික ඈත් වෙවි වගේ ගිහිල්ලා නැතුව ගියා. ඊට පස්සේ සිතුවිලි නැතුව සාමාන්‍යයෙන් ඉතින් කරන්න දෙයක් නැහැ වගේ හිටියා. හොඳයි. ඒ කියන්නේ අපිට ඒ කියන්නේ විවිධ පැත්තෙන් ඇත්තම මේ අපි ඉතින් මායя කියලා කියමුකෝ. මායя විවිධ තොණ්ඩු දානවා. ඒ අපිට එක එක එක දාන ක්‍රමයක් තමයි සංඥා. රූප සංඥා එන්න පුළුවන්. ඉතින් රූප සංඥාවල අපි ඕකේ එල්බ ගත්තොත් එතරම් අහු වෙනවා. දැන් මේ Taman නොදකපු දේවල් හිතේවත් නොහිතිච්ච දේවල් දැන් අර සංසිඳිච්ච හිතේ පේන්න ගන්නවා. ඒව ඔස්සේ යන්න එපා. ඒකයි කරන්න තියෙන්නේ. එහෙනම් මේ මොනවා පෙනුනත් වැඩක් නැහැ. ඒවෙන් අර පේන දේ ඔස්සේ යන්නේ නැතුව Tamanට දැනෙන දේ තුලයි ඉන්නයි තියෙන්නේ. අගේ කිරීමක් කරේ නැහැ ස්වාමීන් වහන්සේ දැකලා නිකන්. අර ඒ ඒ එහෙම නොකර හින්දා තමයි අරක නොපෙනී ගියේ. දැන් බැරි වෙලාවත් අපි ඕකේ එල්බ ගත්තනම් මේනේ බුදුහාමුදුරුවෝ මේ මැරිච්ච අම්මය තාත්තය කියලා එල්ලව ගත්තා නම් අන්න එතරම් අහුවෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මට එතෙන්දි කිසිම සිතුවිල්ලක් ආවේ නැහැ මේක බලන්න ඕනද කියලාවත්. සාමාන්‍යයෙන් අර. ඔව්. කමන්න කියන්නේ විවිධාකාර විදිහට අපිව මුලා වෙන තැන් එන්න පුළුවන්. ඒ ඒ සංඥා ඔස්සේ යන්න එපා. ඒවා ඔක්කොම එහෙම අයින් කළා තමන්ගේ කියන්නේ තමන්ට තේරෙනවා නම් යම්කිසි කියන්නේ විවේක ස්වභාවයක්. නිස්කලංක ස්වභාවයක්. හිතේ කෙලෙස් අඩු ස්වභාවයක්. ඒ ස්වභාවය පුරුදු කරන්න. ඒ විදිහට තේරුම් ගත්තම හරි. කියන්නේ අපිට යන්න තියෙන්නේ දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ බොජ්ජංග ධර්ම දියුණු කරන්න ඒ අර අර මාර්ගය තමයි පෙන්වන්නේ. අපි මේ විවේකී ස්වභාවය ඇසුරු කරමින් දැන් තවදුරටත් දියුණු කරනවා. අපිට හැබැයි විවිධාකාර දේවල් පේන මේ පේන්න පුළුවන් නමුත් ඒවා ඒ අමාර්ගය. යවිතු මාර්ගය නෙමෙයි ඒවා. මොකද මේ විවිධාකාර දේවල් පේනවා කියන අර තමන්ගේ ඒ කියන්නේ ඔය ආසවානුසයම මේ පෙනී හිටින එක ක්‍රමයක් තමයි ඒ. කියන්නේ ආසවනුසේ ධර්මයන් දැන් බුදුහාමුදුරුවෝ කියනවා මේ සංඥා අනුසේති කියලා. සංඥා වශයෙන් තැම්පත් වෙලා තියෙනවා. අනුසේ වශයෙන් සංඥා මට්ටමක් තියෙනවා. ඒවත් දැන් එන්න ඉඩ තියෙනවා. ඉතින් ඒවත් මගේ හැරෙන්නයි තියෙන්නේ. අතහරින්නයි තියෙන්නේ. සාමින්නාංශ දැන්ට හුඟක් ඉස්සෙල්ලා අවුරුද්දකට වගේ ඉස්සෙල්ලත් ওই රූප සංඥා හරියට ආව පෙරහැරවල් වගේ වෙන. සාමාන්‍යයෙන් මම ගෙදර මේ භාවනා කරන්න වාඩි වෙලා නෙවෙයි. නිකන් ඉන්නකොට එක සැරේට හිත නිශ්චල වෙනවා මුකුත් නෑ වගේ ඉසරේ ඒ වෙලාවට මම යනවා භාවනා කරන තැනට. එතකොට අර රූප සංඥා එනවා හරියට එනවා. ඒක මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා උපදෙස් දීලා තිබුණා අපේ ලොකු ස්වාමීන් වහන්සේ. ඔව්. ඒ විදිහට කරනකොට ආවේ නෑ අපව. ඒකම තමයි කරන්න කියන්නේ. මේවට මේවට අපි යම් හෝ වැදගත්කමක් දුන්නොත් ඒවා වැඩිපුර වෙලාවක් රැඳෙනවා. මේකට කිසිම වැදගත්කමක් නොදී අතහරින්නයි තියෙන්නේ. හොඳයි හොඳයි හොඳයි අපි පැය 3 විනාඩි 20ක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නියැලලා තිනවා